අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි යනවාද සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ ඊගාව පාඩම් පන්තියට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දසුත්තර වශයෙන් කාරණා ගොනු කරන ගමන් සංසාර ගැට ලිහලා නිවන ලබා ගැනීම සඳහා කටයුතු කරන කෙනෙකුගේ බහුකාර්ය ධර්මයේ වශයෙන් ප්‍රමාදී පෙන්නලා ඒ සඳහා කළ යුතු භාවිත කළ යුතු වශයෙන් කායගත සති සාත සහගතං කායගත සති වම සතුටින් වඩන්න කියලා ඊට පස්සේ දත යුතු දේ තමයි ඒ ඒ තැන් වල ඇති වෙන ස්පර්ශය. එතනින් තමයි අපි ඒ කාරණාව පටන් ගන්න පින හෝ පව පටන් ගන්න එතනින් ඒ ස්පර්ශ වෙන තැන් අල්ලගත්තොත් නැත්නම් ඒ තරමට ඒ මුලින් මුලින් කියලා දුන පාඩම් පන්ති අල්ලගත්තොත් අදහන ප්‍රශ්නේ තේරුම් ගන්න පුළුවන්. මේ විදිහට සිද්ධියක් සිද්ධියක් පාසා මේ මේ කාරණා දන්නවනම් ප්‍රහාණය කළ යුතු දේ පිටු දැකිය යුතු දේ අතහැරිය යුතු දේ මොකක්ද කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අහනවා. ඒ ප්‍රශ්නේ අහන්නේ මේ අහගෙන ඉන්න අයගෙන් උත්තර බලාපොරොත්තු වෙන ටීචර් කෙනෙක් පන්තිය කට්ටියකින් ප්‍රශ්න අහනවා වගේ නෙවෙයි. ඊ ගාවට මම මේ උගන්වන්න හදන කාරණාවේ මාතෘකාව මේකයි. ಉದ್ದೇಶය මේකයි කියන්නේ. කියලා සාරිපුත්‍ර සාරිපුත්‍ර උත්තර දෙනවා ආස්මිමානෝ. මම වෙමි කියන මේ මිනුන් දණ්ඩ තමයි අපි දකින්න ඕනේ ඇති වෙනකොටම ඊට පස්සේ ඒක නැති කිරීමෙන් තමයි ඔය කියන අප්‍රමාදය කියලා පැමිණෙන්නේ. ඔය කියන කායගත සතිය බොහෝම ප්‍රනීත වෙන්නේ. ඔය කියන ස්පර්ශය හරියටම හත්පසින් පිරිසින් දැනගත්ත වෙන්නේ ඒ නිසා කොතනදීද මේ මම වෙමි කියන එක අස්මිමානය කියන එක අල්ල ගන්න පුළුවන් වෙන එක අල්ලන්නේ නැතුව අතාරින්න බෑ ඒ නිසා අපි ළඟ පටන් අර ගන්නකොටම යම් කිසි කෙනෙක් කියනවා නම් මට අස්මිමානෙ නෑ කියලා ඒ කෙනාට මේ බුද්ධ ආගම කියන බේද අහන්නේ අස්මිමානෙ තියෙනවා තියෙන එක හරියටම කොටකොල්ල ඇල්ලුව කෙනාට විතරක් බේද වදිනවා ඒක නිසා අබුද්ධාගම් කෙනාට දන්නේත් නෑ මේක. අබුද්ධාගම් කෙනා මෙහෙම මාතෘකාවට යොමු වෙලා නෑ. බෞද්ධ හුඟ දෙනෙක් හිතනවා නෑ නෑ මම දැනටමත් මේ දන් දීලා සිල් රැකලා මම ළඟ මේ මම කියන හැඟීම නැතුව ඉන්නේ කියලා ඒ දෙන්නටම බුද්ධාගම වදින්නේ නෑ. මේ බේත අහන්නේ මේ භාවනා කරන්නේ මේ අසුමානේ කොටු කරගන්නයි. එයා වැඩ කරන වෙලාවේදී ලේපිත අල්ලන්න ඕන. ඇල්ලුවොත් ඒ අල්ලන හැම වෙලාවෙම අසීමානේ දුර්වල වෙනවා. ඒක නිසා ලොකු වීරත්වයක් අවශ්‍යයි. ලොකු පෞරුෂත්වයක් අවශ්‍යයි. ලොකු බුදුන් කෙරේ ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ලොකු ධර්ම කෙරේ ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ලොකු සංඝයා කෙරේ ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ලොකු සීලයක් අවශ්‍යයි. ලොකු සතියක් අවශ්‍යයි. මේ අස්මිමානේ එනකොටම මේ අස්මිමානේ කියලා දැනගන්න. අනිත් එක සාමාන්‍ය දෙන්නේ කටයුතු කරනකොට අනිත් එක්ක නඳන් ඉන්නේ අස්මිමානයි කියලා අනිත් එක්කනට දැනගන්න පුළුවන් ඒකෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ. තමන්ම දැනගන්න ඕනේ. ඒ නිසා අපි හැසිරෙනකොට ඕන කෙනෙක් එන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා අනිත් එක්කනට පැහැදිලිව උඟ දෙනෙක් හිතනවා දන්නේ නැහැ කියලා නෑ හොඳටම දන්නවා. මොකද ඒකෙන් දෙන්නන්ගේ එක්කෙනෙකුටත් කෙලස් කැපෙන්නේ නැහැ. නමුත් නටවන නාඩගම නටන එක්කනම දන්නවනම් ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එයා බොහොම වීර කෙනෙක්. තමන්ගේ අඩුපාඩුව දන්න කෙනෙක්. <clears throat> අඩුපාඩු තියෙන බව දන්නවා අඩුපාඩු මේකයි කියලා දන්නවා. අසුමාන ඔලු උස්සනකොටම අල්ලනවා. ඒක ලේසි නෑ. මොකද අපි මුළු ජීවිතේම මෙව වසංගගෙන ජීවත් වෙන්නේ. තමන්ගේ අඩුපාඩු කන් ටික වසංග ගණ්ඩයි අපි මේ අමුතු සભ્યත්වයක් හදාන සදාචාරයක් හදාගෙන ශිෂ්ටාචාරයක් කියලා එකක් හදාගෙන අමෝතු විදියකට මේක වසංගගෙන යනවා යන්න යන්න සංසාරේ දික් වෙනවා. ඒ නිසා අපි මේ විසුවලි රෝගේ හැදිච්චාම බේත් කරන එක විසුවලි රෝගේ ඇද්දලනවා. රෝගේ වැඩි කරලා තමයි තනිව කරන්නේ. ඒකට මේ අලු පොල් මේ අලු බෙසෙරගෙඩි අල කණ්ඩ දෙනවා. ඒකල ඇල්ලතුරක් කරනවා එකට. වැක් කරපුවාම පිස්සු බල රෝගේ වැඩි වෙනවා. බල්ලෙක්වයි කෑ ගහන්න බඩන ඊට පස්සේ තමයි බේත් කරන්නේ. ඉස්සෙල්ලා බලු රෝගී වැඩි කරන්න ඕන. සිංහල වේදකමෙත් ඉස්සලාම කරන්නේ රෝග ලක්ෂණ ටික කුස්ස අවසල ගන්නවා. පළවෙනි බෙහෙත දෙන්නේ රේගේ අවසන්නමයි. ඉතින් කවුරු හරි බය නම් අම්මෝ බෑ ඒ වේදා ගාවට රෝග අවසනවා. ඒ බෙහෙත බිවුත් රෝග ඇවිස්සෙනවයි කියලා එයා වෙන වෙඩෙක් ගාවට යනවා. වෙන බෙහෙතක් බොනවා හැමදාම පළවෙනි බෙහෙත් පන්ති විතරයි දෙවෙනි එකට යන්න හම්බ වෙන්නේ. එයා දැනගන්න ඕනේ බෙහෙත් හරිනම් ඒ බෙහෙතෙන් රෝග ලක්ෂණ වැඩි වෙනවා. වැඩි කරන්නේ හරියටම රෝග ලක්ෂණයටම ප්‍රහාණය කරන්නයි. ඉතින් ඒ බව දන්නෙත් නෑ හුඟා ගියෝ නැත්නම් හුඟා පෘ탁ජනෝ මේ රෝග ලක්ෂණ වලට බය ජීවත් වෙනවා. ඉතින් ඒ කෙනෙකුට කවදාකවත් ධර්මය කියන්නේ මොකක්ද කියලා නැත්නම් ධර්ම රසය ධර්ම ඕජාව අත්දැක ගන්න හම්බ වෙන්නේ නෑ. නමුත් අපි හිතමු ඒ වෙනුවට මේ වසංගගන මව අපාගන අන්ධහැර පාගෙන කියන ජීවිතයට වඩා ඇති හැටිය දැක ගන්න සංතාරයක උඩු පැත්ත විතරක් නෙවෙයි යට පල්ලක් දැනගන්න යථා භූත ඥානයක් ඇති කරගන්න ඇත්ත ඇති හැටියට දැක ගන්න පෙළඹිච්ච කෙනෙක් ගැන කල්පනා කරත් බුදුරජාණන් වහන්සේ පාඩම් පන්ති හතරකට පස්සේ තමයි මේ අස්විමානිය කියන එකට කිට්ටු කරන්නේ. එතකම්ම මේක සූදානම් කරන්න ඕනේ. ඒක නිසා අපි ඒ වගේ දැන් මේ සාරිපුත්‍ර ස්වාමීන් හතරවෙනි පාඩම් පන්තියේදී තමයි ප්‍රහාණය කළ යුත්තේ දකින්නේ. ඇත්තටම කියනවනේ යෝගාවචරයා ප්‍රහාණය කරන්න ඕනේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ දුවන්නම් වාලේ දිව්වට අන්තිමට ප්‍රහාණය කළ යුත්තේ තමයි වඩනවා වෙන්නේ. ඉතින් ඒ නිසා ප්‍රහාණය කළොත් ඒ ප්‍රහාණය කළ වශයෙන් දැකීමම විශාල ජයග්‍රහණයක් බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා. පස්සතෝ භික්කවේ ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි. මේ ගැඹුරු ධර්මවල ක්ෂය වීම සිද්ධ වෙන එක දැක්කොත් විතරයි. ඒක දැනගත්තොත් විතරයි. දන්නේ නැතුව පිටිකරහා බෙහෙත් බැන්දට කාදාකත් ලෙඩි දහනි වෙන්නේ අපිට තියෙන්නේ අපේ අඩුපාඩුකම් දකින්න තියෙන අකමැත්ත. එක දෙක අඩුපාඩුකම් නිකන් හිතට පෙන්වන්න බෑ. පීවර කීපයකින් ගියාට පස්සේ තමයි එහෙම නැත්නම් අපි පත්තින දේවල්ට ගියයි කියන්නකෝ පළවෙනි තිරේ ඇරියට පත්තින දෙයියෝ පේන්නේ නැහැ දෙවෙනි තිරේ පේනවා ඒක අරින්න ඕනේ එතකොට දෙවෙනි තිරේ දෙවෙනි තිරේ අරින්න පුරව 5000 කොලයක්වත් තියන්න ඕනේ ඊට පස්සේ තුන්වෙනි තිරේ අරින්න කපුවට විතරයි පුළුවන් කාටවත් බෑ ඒකට රාජ්‍ය අමුත් එක්ක එන්න ඕනේ ඒකට තියෙන සෑහෙන පඳුරු පාක් උඩන් තිබා තුන්වෙනි තිරේ අරින. ඔයගේ තිර හතක් තියෙනවා. ඇතුළටම ගියාට පස්සේ මලකට ගාවු ආයුධ ටිකක් විතරයි තියෙන මොකක්වත් නැහැ ඇතුලේ. පත්තිනි දෙයියොත් නැහැ. කපුව වවාගෙන කන්නේ ඔය පළවෙනි තිරේ ඇරලා 5000 කොළ වලින් තමයි. කවුරු හරි කඩාගෙන ගියොත් ඔය ඇතුලේ මොකක්වත් නැහැ. ඒ අපේ પરම්පරාවේ තමයි ඇම්බැක්කේ දේවාලේ. ඉතින් අපේ ලොකෝ පච්චි හොඳට බොන මිනිස්සෙක්. ඔය මොකක්වත් ගණන් ගන්න කෙනෙක් නෙවෙයි. ඒ ලොකෝ පච්චි ලොකු අතයි කරන ඉඳද්දී කඩාගෙන ගිහිල්ලා හත් විතර යනකම් එහාට ගිහිල්ලා කිව්වලු පුංචි බණ්ඩමෝ කරන මගුලෙන් මට හම්බ කරගෙනවත් මොකක් කන්න හම්බ වෙන්නේ නැහැ. මොකද සල්ලි මොකක්වත් දීලා නැහැ කඩාන ගඩන ගිහිල්ලා ඇතුළට. ඒ නිසා පත්තිනි දෙයියෝ දකින්න හම් වෙන්නේ ඔය පූජාවට්ටිය අරගෙන ගියා. ඉන්නෙපාය දකින්න බොරුවනේ කරන්නේ. අනේ සමා වෙන්න ඕනේ මම මෙහෙම කිලින් කිව්වට මොකද පත්තිනි දෙයියෝ අදාන ඇති මේකේ. මට නෑ වුණාට. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේත් මේක ඔය සත්‍ය විසුද්ධි ක්‍රමයේ තිර හතක් කරලා තමයි පෙන්නන්නේ. බැලුව බැලමට පේන්නේ. හතරවෙනි තිරේ වගේ අරිනකොට තමයි ප්‍රහාණය කළ යුත්තේ මේකයි කියලා දැනෙන්නේ. ඉතින් ඒ නිසා මේ පළවෙනි පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර කරනකම් ඔය අන්නම් වාලේ යනවා මිසක් තේරෙන්නේ මොකද්ද ප්‍රහාණය කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා ඒකට අපිට පාඩම් පන්තියක් අවශ්‍යයි. ඒකට ප්‍රතිපදාව කියලා කියනවා. ඒක ගිය ගමන් තේරෙන්නේ නැහැ. පියවර රාශියකින් තමයි සුදුස්සෙක් වෙන්න ඕනේ. සුදුසු වුණාට පස්සේ තමයි මේ කල යුතු අභියෝගය දුරු කල යුත්ත මොකක්ද කියන එක තේරෙන්නේ. ඉතින් ඒක මේ සත්‍යවිසුද්ධ ක්‍රමය නෙවෙයි මම මේ විස්තර කරන්න හදන්නේ මේ අස්මිමානය කියන එක එහෙම නැත්නම් මම විමි මං දැන් අපි සාමාන්‍ය නසත්‍ර කියන කේන්දරේ ගියා. ඕනම කෙනෙක්ගේ කේන්දරය හැදිලා තියෙන්නේ මේ මම වෙමි කියන කුඤ්ඤේ ඉඳලා තමයි අපි ලෝකෙ දිහා බලන්නේ. ඒ නිසා හැම කෙනාම ඉන්න තැන මුල් වෙනවා. කේන්දර කරගෙන තමයි අපි මගේ අම්මා, මගේ තාත්තා, මගේ අතීතේ, මගේ අනාගතේ, මට වමෙන්, මට දකුණෙන් කියාගෙන තමයි අපි මේ පළවෙනි කුඤ්ඤේ ගහන්නේ මම වෙමි කියලා. ඊට පස්සේ තමයි ලෝකෙ තියෙන ප්‍රශ්න සීරම් පටන් ගන්නේ. ඉතින් මේ මේ මම වෙමි කියන කුඤ්ඤය පේන්නත් නෑ ගොඩාක් අතුරු ද්විතීය කෙලෙස් වලින් වැහිලා තියෙන්නේ. නිසා හරියටම අයින් කළ යුතු දේ මොකක්ද කියලා පේන්නේ නැතිකම. නිදර්ශනයක් වශයෙන් සරුවචනන්සේ පෙන්නනවා අපි නුගෑටයක් හිටවපුවාම නුගෑටි කියලා කියන්නේ ලෝකේ තියෙන පුංචිම ගහ. ඇටේ වැඩිම ලොකු ගහය දෙන්නේ එකෙන්. ඒක නිකන් අබෑටයක් විතරයි. ඒකේ හිටවපුවාම නුගපැලයක් එළියට එනවා. එතකොට ඒක පොළවේ සාරේ උරාගෙන ටිකෙන් ටිකෙන් ටිකෙන් උඩ ගියාට පස්සේ ඒ නුග ගහේ අතුවිටි වලින් දැකලා තියෙනවද දන්නේ අරලු බහිනවා. නූල් නූල් බහිනවා උඩ ඉඳලා පල්ලෙහාට. ඒ බැස්සට පස්සේ ඒ බහින අරලු පොළොට වැදිච්චාම ඒව මුල් බවටපත් වෙනවා. එතකොට ගහ ගොඩක් වැවුනට පස්සේ මේ පොළවේ ඉඳලා උඩට ගිය කඳත් උඩ ඉඳලා පල්ලෙහාට බෑපු අරලුත් දෙකම එකයි. එතකොට මුල් කඳ දකින්න බෑ. අපි දැකපුවම දකින්නේ අරලු ටිකක්. ඒ අරලු කියන්නේ උඩ ඉඳලා පල්ලෙහාට ආපුවා. මහා කන්ද පේන්නේ නැහැ. තමයි මේ බුදුරජාණන්සේ අපිට අයින් කරන්න ඕනේ කියන දේ බැලූ බැල්මට පේන්නේ එක හැබ්බැඳිලා තියෙන්නේ. උඩින් වැක්කිරිච්ච වයින් වැහිලා වැහිලා වැහිලා ඇතුළ පේන්නේ ඒක නිසා අපි මෙන්න මේ කැලලයි අයින් කරන්න ඕනේ. මේක තමයි මේ මුල කියලා මුල පාදනවා කියන එක ලේසි නෑ. ඉතින් අපි මම උත්සාහ කරන්න හදන්නේ අන්න ඒ වගේ ඒ එතෙන්ට යනකම් ගෙනියනවා නම් එතෙන්ට යනකම් යන්න පුළුවන් නම් කෙනෙකුට භාවනාවේ ඒ ඉතුරු ටික නිකම්ම වෙනවා. ඒ වෙන්න ටික තමයි වැදගත්ම ටික තමයි. නමුත් ඒක නිකම් වෙන එකක්. මේක දකින්න ඕනකම තියෙන. නමුත් දකින්න එතෙන්ට යන්නවත් අපට ඉවසීමේ ශක්තියක් නැහැ. ඒක දකින්නවත් අපිට ඕනකමකුත් නැහැ. ඉතින් අපිට මේක ප්‍රයත්නයෙන් අඳ ගහන අඳ ගහන ගිහිල්ලා එතෙන්ට යන්න ඕනේ යනකොට 90කට වැඩි පිටසක් හැලෙනවා මොකද ඒගොල්ලෝ තාම නිවන පැත්තක තිබීවා ඒ සඳහා දුරුකල යුතුවක් දැකලා නැහැ මේ ඒක මුලා වෙලා නැතිනේ මේ අපි නුග ගහක් ආවට ගෙනියලා කිව්වොත් මේක තමයි කඳ කියලා අපිට පේන්නේ මුල කඳ නෙවෙයි අපිට පේන්නේ අරලු අරලු ගැන උඩ ඉඳලා පල්ලෙහාට ආපුවා පොළොවේ නැගපු එක නෙවෙයි සිනහජා කියලා බුදුසසුනේ සඳහන් කරලා තියෙනවා තෙත ගැනීම සඳහා බහින අරලෝ. ඉතින් අපි ජීවිතය ජීවත් වෙනකොට ගොඩාක් දේවල් පටලවා ගන්නවා. මේ පටලවපු දේවල් වලින් අර මූල හරය පටලවිලා තියෙනවා. ඒක වෙන් කරලා දකින්න එක හරියට පිළිකාවක් තියෙන තැන මේ බයොප්සි එකක් කරලා හරියටම කෑල්ල අරගෙන මෙතන පිළිකාවක් තියෙනවා කියලා කියන වගේ වැඩක්. ඇඟ හැතරම ලෙඩ වෙලා එතකොට. උණත් හැදිලා ඒ කොතනින් ගත්තත් පිළිකාවල් ගන්න බෑ. පිළිකාව හැදෙන්න මුල් වෙච්ච තැනම විදලා. එතනින් කෑල්ලක් අරගෙන ටෙස්ට් කරන්න ඕනේ. නැත්තම් කියන්න බෑ. අනිත් වගේ බුදුරජාණන්සේ ඒ හරියටම තැනට එල්ලකරනද අපි ඔපරේෂන් වලදී පොයින්ටර් එක කියලා එකක් ගන්නවා පොඩි උලක්. ඒ උලෙන් තමයි මේ අයින් කරලා හරියට ඕන තැනට ඒ ඒ උලට ඒසනි සලාකා කියලා බුදුරජාණන්සේ සඳහන් කරා. අපි මේ කෙලෙත් ඔක්කොම දැන් පටලවිලා තියෙනවා. පටලවිලා තියෙනකොට මේ මූල දෙයට යවන්න අනිත්‍යව අයත්මත් කරලා හරියට ඒ දෙයට මේ ගුණුව දෙන්න ෆෝසෙප් එක කියලා කියනවා. එහෙම නැත්නම් අපි නාත්තණ්ඩුව කියලා කියනවා. නැත්නම් ඒසනි සලාකා කියනවා. අන්නේ ඒසනි සලාකා වගේ තමයි මේ තියෙන සියරම කෙලස්තියෙද්දී සතිය හරියටම අස්විමානයටම යනවා. වැඩ කරගෙන කරගෙන යනකොට හැම දෙයකටම යන්නේ එයා. හරියටම මුලට හොයාගෙන යනවා. ගියාට පස්සේ සතියෙන් තමයි පෙන්ලා දෙන්නේ මෙන්න මේක අයින් කරපන් කියලා. ඉතින් උඟ දෙනෙක් හිටනවා ජීන සීරම අයින් කරන්න කියලා. අයින් ඒරම අයින් කළා කරන්න බෑ. පිළිකාවේ තියෙනකොට ඔපරේෂන් කරලා අයින් කරන්න ඕනේ පිළිකා සෛල ටික විතරයි. මුළු ඇඟම ලෙඩ වෙලා තියෙන්නේ. ආන්නේ වගේ අයින් කරන්න ඕනේ කෑල්ල දකින්න ඕනේ නිසා සතියට බුදුරජාණන්සේ ඒසනි සලාකා කියන වචනේ පාවිච්චි කරනවා. ඒකනේ පොයින්ටර් එක වගේ ඔක්කොම තියේදී හරියට කාගෙන ගිහිල්ලා මෙතනයි ඔන්න ලෙඩේ තියෙන මේක අයින් කරපන් කියනවා. අන්න එතෙන් යන්න තියෙන පියවරවල් ටික බුදුරජාණන්සේ චූල ශුන්්‍යත සූත්‍රයේ දක්වලා තියෙනවා චුලසුඤ්ඤත සූත්‍රය අපි මෙහෙදිත් වැඩමුළුවටත් කරලා තියෙනවා අවස්ථා කීපයකින් ඉතින් බලන්න බුදුරජාණන්සේ ඉස්සල්ලාම පෙන්වන්නේ ආනන්ද ස්වාමීන්ගේ ප්‍රශ්නයක් ඒ පූර්වාරාමයේ ඉන්නකොට අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ කාලෝ වහන්සේ කාලයක් නිකරෝදාරාමේ වැඩ ඉන්න වෙලාවේදී කපිලවස්තුවේ මතක් කරා මම ආනන්ද බම් බහුල කොට ශුන්්‍යත විහරණේ වාසය කරනවා කියලා මට ඒ වෙලාවේ ඇහිච්ච දේ හරිද ඔබ වහන්සේ ශුන්්‍යත විහරණේ කියන එකෙන් අදහස් කර දෙයිද මට වැටහුනේ කියලා. ඒක පුතනසේ කියනවා මම එහෙම කිව්ව බව හැබෑව. මම එතන විතරක් නෙමෙයි මෙතනත් ඉන්නේ ශුන්්‍යත විහරණේ තමයි කියන්නේ. ඒකට ආනන්ද ස්වාමීන් වහන්සේ කියන අවතරයි ස්වාමීන් වහන්සේ අපට මේ ශුන්්‍යත විහරණේ පීලා දෙන්නේ කියලා. ඉතින් මේ ශූන්‍යතාවයට ළඟා වෙන හැටි මේ ගොඩක් පටලවාගෙන අනාගෙන ගාගෙන පටලවාගෙන ඉන්න එක ශූන්‍යතාවය තක්ක ගෙනියන හැටි දැන් ශූන්‍යතාවය කියලා කියන්නේ ගැඹුරු වචනයක් මේ අස්මිමානී වාගේ. ඒකට මේ නොදන්න කෙනෙකුට මේ ශූන්‍යතාවය උදැසනසේ පෙන්ලා දෙන්නේ ওই මහා විශාරද වැඩවලින් නෙමෙයි. මේ සාමාන්‍ය ඕන කෙනෙකුට තේරෙන තාලට. බුදුචානන්සේ කියනවා අනන්ත මම දැන්වත් ශූන්‍ය විහෙත ශූන්‍යති විහෙන්නේ ඉන්නවා. ඒක අගය කරනවා. මගේ ප්‍රතිපදාවත් යොමු වෙලා තියෙන ශුන්‍යති විහරණයට තමයි. දැන් ආනන්ද අපි ඉන්නේ පූර්වාරාමේ. අපි මේ පූර්වාරාමයට ආවට පස්සේ අපට අරඤ්‍ය සංඥාව කියන එකක් එනවනේ. දැන් කැලේකට ගියට පස්සේ මං ඉන්නේ කැලේ කියලා සංඥාවක්. හිතන්න මේ පුද්ගලයා දැන් කැලේට ආවට සතුටින් ඉන්නවයි කියලා. ඔක්කොටම කැලේකට ගිහලා සතුට වෙන්න බෑනේ. බයයි, කූඩල්ලෝ ඉන්නවා, ලයිට් නැහැ, යා කන්ඩිෂන් නැහැ, ටෙලිවිෂන් නැති නිසා ඔක්කොටම සතුටක් එන්න. නමුත් කලාතුරකින් කෙනෙකුට අර ගමේ තියෙන කන්දොස් කිරියාවල් මොකුත් නැතුව අරණ්‍යගත උලා සතුටක් හිටියනම් එයා මම දැන් ඉන්නේ අරණ්‍ය කියන එක සමාදම් වෙනවනම් මේ සමාදම් වෙලා ඉන්න හැම චිත්තක්ෂණයකම ගම පිළිබඳව තියෙන දුක් කරදර හිතට එන්නේ නැහනේ. අමුදරුවන් පිළිබඳව, හරක බාන පිළිබඳව, රත්තරන් මුඩු පිළිමැණික් පිළිබඳව, හරකා අත්සයා අලියා මොකක්වත් එන්නේ නැහනේ. ඒ මොකද දැන් මේකේ ඉන්නව ඒක සතුටු වෙලා. ඒක සාත සහගතයි. මිහිරියාවක් කරනවා. කැලියට යන්න වෙච්ච එක හොඳයි. හරිද අපි ගොත් ස්කවුට් බාලදක්ෂ ව්‍යාපාරය කරන නැත්නම් ගර්ල් ගයිඩ් ව්‍යාපාරය කරන කණ්ඩායමක් කවුරුතු ගාන සැලසුම් කරලා කැලියකට යනවා ජම්බරියක් කරා. ඉතින් ගියාට පස්සේ පොඩි උන්ට හරි සතුටක් තියෙනවනේ අපි සැලසුම් කරුවද කැලියට ආවා. ඒකම අපි හිතමු කාට හරි පැවිදි වෙන්න ආසාවක් තිබුණා. පැවිදිලා දැන් කැලියට යනවා. ගියාට පස්සේ සතුටක් තියෙනවනේ. අන්නේ සතුටේ ඉන්නකොට ඒ ඉන්න හැම වෙලාවෙදීම ගම ගැන සංඥාවක්, ඥාන පිරිම ගැන සංඥාවක්, කාරක එළුව බල්ලා ඌරා සංඥාවක්, රත්තරන් මිනිමුතු සංඥාවක්, නිශ්චිත චංචල දේපල් පිළිබඳ සංඥාවක් නැහැ අපට. ඒ නිසා අපි මේ අරන්නේ ඉන්නකොට අපිට අරඤ්‍ය සංඥාව තියෙන නිසා ග්‍රාම සංඥාවෙන් හිත ශූන්‍යයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒකයි ශූන්‍ය කියලා කියන්නේ. හැබැයි අරන්නේ ඉඳගෙනත් gedara ගෑණි ගැන හිත හිතා ඉන්නවනම් ඕකට ශූන්‍යතාවය කියන්න බෑ. අරන්නේ හිටියට අරන්නේ නෙවෙයි ඉන්නේ. නිසා අරන්නේට යන්න පුළුවන්. ගිහිලා අරන්නේ මිහිරියාවක් ඇති කරන්න සාත සම් ලක්ෂණයක් ගන්න ඕනේ. ප්‍රනීත කර ගන්න ඕනේ. බුදුරජාණන් කියන මේ අරණ්‍ය පිළිබඳේ ප්‍රනීත හැඟීම ගන්නේ අරණ්‍ය ප්‍රනීත නිසා නෙවෙයි. අරණ්‍ය දුක් 60යි. අරන්නේ ස්ථිරතාවයක් නැහැ. අරන්නේ අපිට අවශ්‍ය සැප පහසුකම් නැහැ. නමුත් අරසා විශාල ගමකින් එන්න පුළුවන් දුක් කරදර පීඩා සියල්ලම නැතිකරන්න අරන්නේ පිළිබඳ තියෙන මනාප හැඟීම අපිට උදව් කරනවා නම් අපි අරඤ්‍ය සංඥාවට හේතු වෙලා ගමෙන් එන ග්‍රාම සංඥාවෙන් ශූන්‍ය වෙනවා. එච්චරයි. ඊට පස්සේ කියනවා දැන් ඔන්න අපි අරන්නේ ඉන්නවා. අරන්නේ ඉනකොට මේ අරන්නේ වැඩ කියලා જાතියක් තියෙනවා. ඒ කටයුතු කරනකොට හරි වෙහෙසයි. ඔය ඔය ගොග්ග දෙන පැවිදෙන හිතාන හිටියට පැවිදුනාට පස්සේ ওই තියෙන ප්‍රේමේ නැහැ. ආවට පස්සේ මෙතන ගොඩක් වැඩ තියෙනවා කරන්න. ඒක මේ පැහැදිලිවම කියන්න පුළුවන්. ඔයගොල්ලෝ වැඩ කරන්නේ සුමානකර දවස් පහමාරයි. අරන්නේ දවස් 7ම වැඩ. උගුළු දවස් වැඩ කරන පැය 8යි. අරන්නේ පැය 18කට වැඩි වැඩ. අරන්නේට නෑ දවස් 365න් වැඩ. එකම මොහොතක්වත් නිකන් නෑ. ඊට පැය 24ම වැඩ. ඒක නිසා ඕගොල්ලෝ හිතනවා වගේ මේ පෙන්කෙලියක් නෑ අරන්නේ. ආව දවසට තේරෙයි. ඒක නිසා ඔගන සුන්දර සීනයක් තියාගෙන ඒක වෙනම කතාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අරණ්‍ය ආනන්ද දරතයක්. ඒක මේ යම් කිසි ප්‍රමාණයක දැවිලි දැවිලි එකේ තියෙනවා. නමුත් ගමක නගරයක රටක එන්න තියෙන දුක් කරදර නැති කිරීම සඳහා අරණ්‍ය අපි හිත බඳලා ජීවත් වෙනවා. මොකද හිත බඳින්නේ අච්චර දුක් කරදර ප්‍රමාණයකින් හිත ශූන්‍ය කරගන්න. මෙහෙම අරන්නේ ඉන්නකොට ඒ කෙනාට හිතෙනවා හිතමු එයා භාවනා කරන්න හිත යොදලා පරියන්කයකට ගිහිලා ඕ සක්මනකට ගිහිලා ඕ පරියන්කේ වාඩි උනායි කියලා. වාඩි වෙලා මෙයාගේ හිත පරියන්කේට හිත ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත ගත්තයි කියලා. එතකොට බුදුරජාණන්සේ කියනවා ඒ කෙනාට අරණ්‍ය පිළිබඳ දැන් කල්පනාවක් නැහැ නේ. අරණ්‍ය සංඥාවෙන් දැන් ශූන්‍යයි තියෙන්නේ සංඥාව කය පිළිබඳ සංඥාව විතරයි. ඉතින් මේ කය පිළිබඳ සංඥාවේ හිත පවතින තා. නැත්නම් එලඹ සිටි අරමුණ අප්‍රමාදයේ සතිය තියෙන තාකල් එයාට ගමෙන් එන ඥාන පිරිමි සංඥා, ග්‍රාම සංඥා, රත්තරම් මිනිමුතු ආරක බාණ සංඥාවක් නැහැ. අරඤ්‍ය සංඥාවක් නැහැ. දැන් තියෙනවා කය පිළිබඳව. හැබැයි ඒකත් මල කරදරයක්. ඒක ලස්සනට බුදුන් සඳහන් කරන මේ කයට හිතගත්තට ඒකේ සැපක් නැහැ. හැබැයි අරසා විශාල දුක්ඛන්දරාවක් අයින් කරන්න මේක වාංගු කරන්න පුළුවන් නිසා අපි කයේ ඉන්න එක සහත සහගතව තියාගන්න කියනවා. මිහිරියාවක් විදිහට සලකන්න කියලා කියනවා. ප්‍රමෝදයක් විදිහට සලකන්න කියලා කියනවා. නන්දියක් විදිහට සලකන්න කියලා. මොකද ඒකේ ජීවත් වෙන හැම චිත්තක්ෂණයකම ගමෙන් එන දුක් පීඩා, චිත්ත පීඩා, හිත් කරදර අසහන නැහැ. නගරයෙන් එන චිත් අරණ්‍යෙන් එන චිත්ත පීඩත් නැහැ. දැන් මේ කයේ හිටියා. ඉතින් උඟ දෙනෙක් හිතනවා මම මේ කයට හිත ගත්තාම හරි කම්මැලිනේ. හරි නීරසයිනේ. හරි ඒකාකාරයිනේ. ඉතින් උපදිනකොට කයට හිත ගන්න බැරිකම නෙවෙයි තියෙන්නේ. එයා ඒකට මිහිරියාව යති කරගන්න දන්නේ නැහැ. යෝනිසෝමනසිකාරේ නැහැ. මොකද කයට හිත ගත්තකම හරි වෙහෙසයි. ඒක හොඳට දන්නවා කුඩල කොට උඩ තිබ්බා වගේ. කටසු පිටක් උඩ මේ ඔලි දැටයක් තියන්න හදනවා වගේ. හිටින්නේ නැහැ. දෝනාශයක් කොට ලැබු පූල් ගෙඩියක් ලැබක් ලැබ්බක් තියන්න හදනවා. හිටින්නේ නැහැ. ඉතින් හිටින නිසා හෝ මිහිරි නිසා නෙවෙයි ඒකට හිත තියන්නේ. ඒක නිසා ග්‍රාම සංඥාව දා අරඤ්‍ය සංඥාව විශ්දන්න පුළුවන් නිසා ඒක නා දැන් කාය සංඥාවේ ගත කරනවා ඉරියව් සංඥාවේ ගත කරනවා හැබැයි යා ග්‍රාම සංඥාවෙන් සහ අරඤ්‍ය සංඥාවෙන් ශූන්‍යයි දැන් අපි හිතමු මේ කය කියන්නේ හතර මහා ධාතුන්ගේ වායෝ ධාතුවට විතරක් හිත දැම්මයි කියලා. ආනාපාන ඒතර කයත් නැහැ. කයනොත් වායෝ ධාතුව විතරයි මට දැන් කරදර කරන්නේ කරදරයක් ගන්න. හැබැයි ඒකට අරණ්‍යකුත් ගමත් නැහැ, අරණ්‍යයක් නැහැ, කයත් මතක නැහැ. වායෝ ධාතුවේම හිටියා. එතකොට මෙහා මේ රූප ධර්මයක් අල්ලාගෙන ඉත රූප ධර්මයකට වාංගු වෙලා අරසා විශාල ග්‍රාම සංඥාවක්, අරඤ්‍ය සංඥාවක්, කාය සංඥාවක් දුරු කරයි කියලා කියන්නේ බුදුහාමුදුරුවමනේ. අපිට කවදාත් හිතෙන්නේ නැහැ නේද? කවදාකවත් අපිට හිතෙන්නේ අපි මේ වායෝ පොට්ටබ්බ ධාතු අල්ලගෙන මේ ආස්වාස් ප්‍රසආසයේ හිත 100ට 100ක් රඳවලා ඒකේ කොච්චර හිත මිහිරියාවක් ඇති කරගන්න සතුටක් ඇති කරගන්න යා හොඳට දන්නවා මෙහෙම නොවුනනම් මං අතීතනාගත වශයෙන් පෙළෙනවා ග්‍රාම සංඥාවෙන් පෙළෙනවා අරඤ්‍ය සංඥාවෙන් පෙළෙනවා. කාය සංඥාවෙන් පෙළෙනවා. අරය මෙයා ගැන හිතනවා. අතන මෙතන ගැන හිතනවා. ගොඩාක් චිත්ත පීඩා. හිත කරදර දැන් නැහැ. තියෙනවා නම් හිත කරදර තියෙන්නේ ආස්වාද ප්‍රසවාසයේ බැලිමේ පමණයි. ඒ නිසා අපි ඒක හොඳට සාදර වෙන්න ඕන. ඒකෙම හිත උත්සන්න කරගන්න ඕනේ. ආසන්න කරගන්න ඕනේ. සතිමත් වෙන්න ඕනේ. අප්‍රමාද වෙන්න ඕනේ. වෙලා අපි හිතමු ආනාපානෙ හොඳට සංසිඳව ගන්න පුළුවන් උනායි කියලා. මේක පළවෙනි දවසේ මාපු දවසේ මම කියවනවා හුඟ දෙනෙක් මේක තේරුම් ගන්නෑ. දැන් අද දවසේ අපි කරපු සාකච්ඡාවේ දැක්ක කීප දෙනෙකුට ඒ අර ආනපානෙ හේම කරගෙන කීකරු කරන ආම්බාම් කරගෙන ඒක සංසිඳන හැටි දැක් ගන්න පුළුවන් උනායි කියලා. හිතන්න මේ දැන් තියෙන මේ ආනාපානීය පිළිබඳව තියෙන දැනීමත් දරතයක් දැවිල්ල තැවිල්ලත් නැති වුණා නම් දැන් එයාට මොකකින්වත් ප්‍රශ්න නැහැ නේද? දැන් ආනාපානෙ වාංගු කරලානේ අර තුනයින් කරේ. දැන් ආනාපානෙත් නැති කරා. එතකොට යා පුළුවන් තරම් ශූන්‍යතාවයට යනවා. නමුත් ආනාපානෙ නැති උනට බයයිනේ. ආනාපානෙ සම්තිනොට අපි ඉතින් ආයේ මේ මේ මොනවද මේ කේන්දර බලනවානේ. ආපහු ගෙන්න ගන්නේ කොහොමද කියලා. අදත් එක්කර දෙනෙක් අහලා තුන ස්වාංශයට මේ වෙලාවේදී මම නැවත සියුම් ආනාපානෙ බැලුවට කමක් නැද්ද කියලා. මොකද මේ ශූන්‍යතාවය එනකොට නිකන් උණ වගේ ඇඟට. කෙලස් ටිකක් නැතුව. ඉතින් ඒකෝට අර කල්පනා කරනවා මේ කල්පනා කරනවා. ඒ නිසා කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් මේ ආනාපාන ගන්න ආනාපාන නිවන නිසා නෙවෙයි. ආනාපාන ඇල්ලුවාට පස්සේ හොඳට නිසිනින්දේ භාවනා වෙනවනම් මතියට සක්මනේ නිසින්දේ භාවනා වෙනකොට අනායාසින් වෙන්නේ කොහොමද? ඒ වගේ ආනාපානට හොඳට නිදැල්ලේ යන්න දුන්නොත් විවේක වෙන්න දුන්නොත් ඒක නොදැන්න මට්ටමට නේද? එතකොට මේ බුද්ධිලගේ හිතේ මොනම දරතයක්වත් නැහැ. මොනම වේශක්වත් නැහැ. එතකොට පේනවා මේ ජීවිතේ ඉඳද්දිම මේ ශූන්‍යතාවයේ ටික වේලාවකට අත්විඳින්න පුළුවන්. දිගට බෑ. නමුත් මේක විශාල ජයග්‍රහණයක්. අපේ සංසාරේ කවදාකවත් නොකරපු තැන. මහමෝදක දඹි ගහගා ගොඩේ ඉන්න දඟලන මිනිසෙකුට පුංචි දූපතක් හම්බුණා වගේ. මේ පියවර බුදුරජාණන්සේ පෙන්වන්නේ ග්‍රාම සංඥා බුදුහාඳුර පෙන්වන්නේ කාම ගුණ කියන නමෙන්. කාමගුණ කියලා කියන්නේ ගමක ඉන්නකොට අපි පුළුවන් තරම් හැපිනවනවා, කන පිනවනවා, නාසය, දිව, කය ඒක සඳහා රූප ගොඩාක් රස කරගෙන තියාිනවා gedaraක. ශබ්ද වෙන ක්‍රමතාශයක් රස කරගෙන ඉන්නවා. නාසය, දිව, කය ඇහ නරක් වුණොත් විජහාට ගිල සුද්ධ කරගෙන එනවා. කන නරක් වුණොත් විජහාට ගිල සුද්ධ කරගෙන එනවා. නාසයේ දිව කය ඔක්කොම කරගෙන මේ කාම ගුණ වඩ වඩා අසුචි වලක ඉන්න අසුචි පණුවෙක් වගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කිසිම සතියක් නැතුව කාම ගුණයන්ගේ තන්තරපෙණෙ වෙච්ච එකට අපි කියනවා පෝසත්කම කියලා. ඉතින් සදාකාලික අපායක් හොයගන්න. උදේ ඉඳලා හැන්ද වෙනකම්ම සීමාවක් නැහැ කොච්චර රූප බලනවද කොච්චර ශබ්ද අහනවද කෝකින් කෝකට පයින්නවද කිසිම ගාණක් නැහැ. මේ කාම ගුණයන්ගෙන් අබිනිෂ්ක්‍මණයක් කරලා අරණ්‍යයකට යනවයි කියන එක කොච්චර අමාරුද කියලා මං කියන්න ඕනේ නැණ ගියත්තන්. ඔගොල්ලෝ කොච්චර බින්දහම් කරත් ඒක සඳහාම ප්‍රයත්න කිරු නැත්තම් කරන්න බෑ. කොච්චර දන් දුන්නත් ඒක ඉබේට හම්බ වෙන්නේ නැහැ. කොච්චර සීලක්වත් ඒක ඉබේට හම්බ වෙන්නේ නැහැ. කොච්චර සමත විදර්ශනා කරත් අරණ්‍යයට යෑම සඳහා නිස්සරණයක් සඳහා ගිහි අතහැරීම සඳහා ඕනකම තිබුණාට කරන්න බෑ. ඉතින් යම් කිසි කෙනෙක් අරසා විශාල කාම සංඥා, කාම දරත, කාම ගුණ ඒවට කියනවා වස්තු කාමයේ කියලා. කාම වස්තුත් එක්ක ගත කරන වස්තු කාමයේ. අපි හිතමු ලොකු සටනක් තියලා කොහොමද කියලා අරණයකට ගියයි කියලා. අරණ්‍යයකට ගිහිල්ලා දැන් පරියංගේ කියලා ඉඳගත්තට ඔය කියන සමාධිය හම්බ වෙන්නේ අර කාමයේ පිළිබඳ මතක කාමයේ පිළිබඳ සම්පූර්ණ කරගත්තේ නැති දේවල් නැත්නම් කරපු දේවල් පිළිබඳ මතක නිසා කාම සංඥාව අපිට වද දෙනවනේ. ඒ කාම සංඥාව කවදාවත් gedara භාවනා නොකරපු කෙනාට තේරෙන්නේ නැහැ. කාම සංඥාව තේරෙන්නේ ගිහි ගිය අතහැරලා తాවකාලිකව ස්ථිරව එක තැනකට වාඩි වෙලා මේ හිත ගැන බලන්න අරමුණක් දාන්න ඕනේ. දැම්මට පස්සේ තේනවා gedara දාලාපු දේවල් හිතේ දස දහස් ගුණයකින් වද දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කර දෙන ඔබ කාමයේ වස්තුකාමයේ අධ්‍යාරයට ක්ලේශකාමයේ ඔබට පහර දෙනවා. ක්ලේශකාමයේ කියලා කියන්නේ විඳපු හැප පිළිබඳව කල්පනාවල්. අමුදරුවන් ගැන මෙහෙදගෙන හිතනවා. අතීත අනාගත වශයෙන් හිතනවා. නැත්නම් අරයා මෙයා ගැන හිතනවා. අතන මෙතන ගැන හිතනවා. ඉතින් ඒක අපි දන්නවා ඉඳගත්තුම කොච්චර එනවද කියලා. ඒ නිසා වස්තුකාමයේ අතහැරීම අබිනිෂ්ක්‍මණය කොච්චර දුර්ලභයි දුෂ්කරයි. ඒක වෙච්චි පළියට ක්ලේශකාම දුරු වීමක් වෙන්නේ නැහැ. ඉතින් මේක අයින් කරනවා කියන එක වෙන්නේ ඒක වෙනමම ප්‍රයත්නයක්. ඒක දානේ සීලෙන් හම්බෙන එක සමත භාවනාවෙන් කරගන්න ඕනේ. ඒ දේ කරන්ඩ දැන් උගල දෙනෙක් අහනවා ස්වාමීන් වහන්සේ හිතවිලි නැත කරන්නේ කොහොමද? වේදනාව නැත කරන්නේ කොහොමද? මේ සද්ද නැත කරන්නේ කොහොමද? මොන්න තාලෙන්වත් නැත කරන්න බෑ. ඒ වෙනුවට එකක් කර හිත වර්තමානයේ ඉන්න ඉරියව්වේ පුරවලා තියාගන්න. නැවත නැවතත් ඉන්න ඉරියව්වේ නැත්තම් ආස්වාස් ප්‍රසවාසයේ පුරෝලා තියෙන තාකල් අර කියන කරදර එන්නේ නැතුව මිසක් ඒව අයින් කරන්න බෑ. ඒව වෙනුවට මේ භාජනීය පුරවන්න ඕනේ රූප කර්මස්ථානේ. මේක වෙනස් කරන්න කාම සංඥා පිළිබඳ භයානකම කෙනෙක් යම්කලේ දන්නවනම් කාමේ නැති කිරාට කාම සංඥාව පිළිපස්සේ එළවෙලව පහර දෙනවා. ඒකෙන් වස්තුකාමෙන් අපි දුරවන් වුණාට දැන් අපි මැරෙන වෙලාවේ වස්තුකාමෙන් කොහොමද දුරවන් වෙනවන්නේ? ක්ලේශකාමී අඩු වෙන්නේ නැහැ. මැරෙන්නේ අර කුණු කන්දලෙත් එක්කනේ. ඉතින් ඒ නිසා කොහේ ආයිද කියලා කියන්න බෑ. ගැරන්ඩියගේ බඩේ උපදීද, බැල්ලියගේ බඩේ උපදීද, ජපන් අම්මා කෙනෙක්ගේ බඩේ උපදීද කොහොමද දන්නේ? මොකද ක්ලේශකාමයන් පිළිබඳ අතහරලා අත ගාලම නැහැනේ. නමුත් භාවනා කරන එක නම් මැරෙන්නේ ඉස්සෙල්ලා මේක බලනකොට පේනවා ක්ලේශකාම වස්තුකාම වලට වැඩිය භයානකයි. ඊට වැඩිය පැන පැන පහර දෙනවා. පිළිකාවක් වගේ. මේක නැති කරන්නම් රූප කර්මස්ථානෙකින් හිත පුරවන්න ඕන. අපි ඒකට කියනවා වායෝ පොට්ටබ්බ ධාතු නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසී නැත්නම් ඉන්නේ ඉරියව්ව කියලා. දැන් මේකේ ඉන්නකොට කාම සංඥාව රූප කර්මස්ථානයක් මාර්ගෙන් දැන් ප්‍රතිස්ථාපනය කරනවා. අපි ඉදමක පරියංගට එක චිත්තක්ෂණයයි අපිට මතක් වුණේ ඉඳගෙන ඉන්න බව නැත්නම් ආස්වාද ප්‍රසවාසික අඩුවනේ ඒ චිත්තක්ෂණය. ඒකෝට රූප සංඥාව නැහැ. මේ කාම සංඥාව නැහැ. එයාට තියෙනවා ඊට පස්සේ මේ චිත්තක්ෂණ දෙකක් කරගන්නේ කොහොමද? තුනක් කරගන්නේ කොහොමද? ආශ්‍රද ප්‍රසාද දෙක තුනක් කරගන්නේ කොහොමද? සක්මන් දෙක තුනක් එක දිගට පියවර කරගන්නේ කොහොමද කියලා මේක වඩා වර්ධනය කෙරුවොත් දවසක තේරෙයි මේ අත්නාරින ප්‍රයත්නයක් නිසා පශ්චාත්තාප නොවි අදිෂ්ඨාන පූර්වක කටයුතු කරනකොට විනාඩියක් දෙකක් සමහරලාට හුස්ම රැලි 10 15ක් එක දිගට හුස්මෙම ඉන්න පුළුවන්. එතකොට තමයි ඇකි සංඥාවක් වෙනවා මේ කාමේසා කාම සංඥාව බලවත් වුණාට සංවිධානාත්මකව පහර දුන්නොත් අපිට චිත්තක්ෂර ගාන රූපේ හිත පවත් ගන්න පුළුවන්. ආනාපාන වායෝ පොට්ටබ්බ ධාතු රූපේ හිත පවත් ගන්න පුළුවන්. ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත පවත් ගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේ හිත පවතින මොහොත මගේ පඬිතුකමක් නෙවෙයි බුදුහාමුදුරන්ගේ මහා කරුණාව. බුදුහාමුදුරන්ගේ මහා ප්‍රඥාව නිසායි කරන්නේ අපිට කරන්න තියෙන එක අගේ කරන්න ඕනේ මට පුළුවන් මේ ගෙදරල් දොරවල් අමුදරුවන් තීරමත් අතහැරලා මම දැන් මෙතන ඉන්නවා කියන හිත මම දැන් මෙතන ඉන්නවා කියන චිත්තක්ෂණේ අර සියල්ල පොඩ්ඩකට අයින් කරතයි සදාකාලික නෑ අනිතික දුර්වල වෙන්නේ නැහැ ආයේ මේක ඇවිල්ලා ගහනවා නමුත් මේක කර කර කර කර ඉඳලා හිතන්න කොයි වෙලාවක හරි යෝගාවචරයට පුළුවන් කියලා එක විනාඩි 5ක් එක විනාඩි 5ක් මම මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක වටහා ගන්න. අවබෝධ කරගන්න සත්‍යමත් වෙන්න අප්‍රමාද වෙන්න. එනතම මම එක දිගට හුස්ම විනාඩි 5ක් තියාගෙනයි කිය. එනතම සක්මන් කරනකොට විනාඩි 5ක් මේ බම්ම දකුණේ තියාගෙනයි කියලා. ඒ බුදුම පන්දි ස්වාමීන් වහන්සේ කියනවා එක විනාඩියකට අපි හිතුවොත් තප්පර 60ක් තියෙනවනේ. එක තප්පරයකට එක සැරයක් මම දැන් මෙතන ඉන්නවා කියන චිත්තක්ෂණය ක්ෂණ සම්පත්තියේ උපයන්න දන්නවයි කියලා. තප්පරයකට එකක්. එතකොට එයා විනාඩියක් හිටියයි කියලා කියන්නේ තප්පර 60ක් නම් චිත්තක්ෂණ 60ක් උපයගත්ත වෙනවනේ. කාය දරත නැති අසහනෙන්තොර ආතතියෙන්තොර විනාඩි 5ක් හිටියොත් 300ක් චිත්තක්ෂණ ගණන් කරලා පෙන්නනවා. දැන් ඒකේ ගෙදර ගැන කල්පනාවක් නැහැ, අමුදරුවන් ගැන කල්පනාවක් නැහැ, ආරණ්‍ය ගැන කල්පනාවක් නැහැ. Taman මේ අරමුණේ හිටියා. එතකොට එයාට පුළුවන් වෙනවා හිතාගන්න. දැන් මේක කළ හැක්කක් නේ. මේක මෛත්‍රී බුදුහමර වෙනකන් ඉන්න ඕන කම නැහැනේ. මේක කරන්නේ නැතුව කවදාකවත් මම විශ්වාසෙ එන්නේත් නැනේ දන් දුන්නට. මේක කරන්නේ නැතුව කවදාකවත් හිල්ලක්කට මේක හරියන්නේ නැහැනේ. ත්‍රිපිටකය පිළිබඳ PhD එකක් අතර මේක හරියන්නේ නැහැනේ. හොඳ හා දන්න හාමුදුර කෙනෙක් ඇසුරු කරයි කියලා මේක හරියන්නේ නැහැනේ. කරලා බලනකොට ඒක ප්‍රතිඵල පේනවනේ. එක විනාඩි 5ක් ඉන්න පුළුවන් නම් තප්පරයට එක චිත්තක්ෂණය ගන්න කොට දැම්මත් චිත්තක්ෂණ 300ක් මම දැන් කාමෙත් නැහැ කාම සංඥාවෙත් නැහැ හිත තියෙන රූපේ එතකොට කීයද හැකි මම මේ දකින ආස්වාසේ ප්‍රස්වාසයට වැඩිය උසීතලයි ප්‍රස්වාසේ ආස්වාසයට වැඩිය උණුසුමයි ආස්වාසය දිගයි ප්‍රස්වාසය දිගයි මේක නාසිකාග්‍රේ වැදෙනවා මේක උඩුතොලේ වැදෙනවා කියලා අර ඇසුරු කරන දඩමීම කරගත්ත අරමුණු කරගත්ත වහංගුවට ගත්ත ආස්වාස් ප්‍රසවාසයේ විස්තර සපේලා කියන්න පුළුවන් කියලා කියන්නේ කියන කියන හැම චිත්තක්ෂණයෙම කාම සංඥාව නැහැ කාම ගුණ නැහැ රූපේ හිටලා තියෙනවා මේක කරගෙන කරගෙන යනකොට මේ රූපය ගෙවෙන බවට සරුවඥාන්සේ සාහිතියක් දෙනවා මේ ඉස්සරහින් තියාගත්ත ආස්වාස් ප්‍රසවාසයේ හිත දැම්මොත් මේ ආස්වාද ප්‍රසවාසයේ එන්නේ එන්න ගොරෝසු ආස්වාද ප්‍රසවාසයේ සියුම් වෙලා සියුම් එක අති සූක්ෂම වෙනවා. මේකත් එක්ක පොර කෑවේ නැත්තම් මේකට ප්‍රතික්‍රියා කරේ නැත්තම් මේකත් එක්ක දඟලුවේ නැත්තම් ඒක ස්වභාවයෙන්ම මඩ ටිකක් කලවම් කරලා වීදුරුවක කබඩයක් උඩ තිබ්බොත් ඒක දැම්පත් වෙනවා. නැවත නැවත ඇවිස්සුවේ නැත්තම් දැම්පත් වෙනවා. ඉතින් එහෙම වුණොත් වෙන්නේ මොකද්ද? අර ආස්වාද ප්‍රසවාසයේ කියලා හෝ දැනිච්ච යම් පීඩාවක් අසහනයක් ආතතියක් තිබුණා ඒකත් තැම්පත් වෙනවා. මෙන්න මේ විදිහට රූපය කාමය කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා වගේ රූපේ නැති වීගෙන යනකොට රූප සංඥා වගේක් එන්න පටන් ගන්නවා ඒව තමයි ওই දවල් කතා කරන්න කිව්වේ මට කහ පාට පෙනුණා මට කම්පන චංචල පෙනුණා මට ආර්ය පෙනුණා මෙයා පෙනුණා මෙහෙම දැනුණා ඒව එකක්වත් අපි බලන දේ නෙමෙයි බලන දේ තැම්පත් වෙනකොට රූපය ගෙවන් වෙනකොට රූප සංඥා එන්න පටන් ගන්නවා දැන් මේක යෝගාවචර අපේක්ෂා කරපු එකක් නෙවෙයි. ඉඳපු ගමන් නිල් පාට එලියක් වෙන උඩ කහ පාටයි. ඉඳපු ගමන් කහ පාට එලියක් වෙන වටේට අඳුරුයි. ඉතින් මේ විදිහට විවිධාකාර සංඥාවල් එනවා. ඉතින් හැම කෙනාම මේවට කේන්දර බලන්න හදනවා. මේවට පේන කියන්න හදනවා. නමුත් තීරුම් ගත්තොත් කාමයේ ගිවම් කරනකොට කාම සංඥාව එනවා. කාම සංඥාව දුරවන් කරන රූපය ගත්තට පස්සේ රූපේ ගිවම් වෙන්න තරම් යෝගාවචරය දක්ෂණ ප්‍රතිපදාව දියුණු නම් කෙලස් අඩු නම් ඒ රූපේ ගෙවන් වෙනකොට අනිවාර්යයෙන්ම මේ ඇඟේ උසහැල්ලු ගති, බර ගති, කම්පන චංචල ගති, ආලෝක, ශබ්ද, ගන්ධ, රස ගොඩක් දේවල් එනවා. මෙන්න මේවා එනකොට යෝගාවචරයට ප්‍රශ්නයක් මතුවෙනවා. මේක ඇත්තක්ද නැත්නම් මේ මනෝ විකාරයක්ද? හිතට පේන එකක්ද නැත්නම් ඇත්තට තියෙන එකක්ද? මේ ඇඟ පුරාම කූඹි දూరుන. ඇහැරලා බලනකොට මොකක්වත් නැහැ. එහෙම නැත්නම් මේ කංක විනියෝලින් නාසිකයෙන් වැගිරෙනවද වැටෙනවා. අරගෙන බලනකොට එහෙම වැගිරෙන්නේ නැහැ. දැන් ඉඳපු ගමන් අත ගැස්සෙනවා. බර වෙනවා. හැල්ලු වෙනවා. නමුත් එතකොට පේනවා මේක මේ විසක් තොරණක ලයිට්පත් වෙනවා වගේ. ඒකට මේට දැඟලුවාට මේ මට ඕනේ ආනාපානට සම්බන්ධය තියෙනවා. ඒක සියුම් වේගන යනකොට මේ රූප සංඥා දඟලනකොට හැම කෙනාම මේ මතුවෙන හැම දෙයක්ම ආශ්‍රිමාණය කරගන්න මේ මගේ අත නලියන්නේ මේ මටයි කම්පන චංචල තියෙන්නේ මගේ මේ නලියන කූඹි කියලා මේ මතුවෙන රූප සංඥාවල් පවා මගේ කියාගත්තොත් මගේ ඇහැ නලියනවා කියනවා කට නලියනවා කියනවා බඩ නලියනවා කියනවා නමුත් මේ නලියන ගතිය මේ කයෙන් වෙන් කරලා එහෙන් කටින් නාසෙන් දිවෙන් අයින් කරලා මට නලියන ගතිය වැටෙනවා කිව්වොත් මට උණුසුම් ගතිය වැටෙනවා කිව්වොත් මට නලිය දැඟලන ගතිය වෙන්නේ නැකොත් ඒකට ගති භාව ස්වභාව කියලා ඒක මේ ඒ නලියන ගතිය මේ මිනිහෙක්ගෙන් නලියනවා කියලා එයා දන්නේ ඒ ධාතු ගුණ දන්නේ මේ ගෑනු කෙනෙක්ගෙන් නලියන්නේ පිරිමි කෙනෙක්ගෙන්ද පණ තියෙන එකද නැද්ද ඒ ධාතුන් ක්‍රියාත්මක වෙනකොට හැම කෙනාගේම කමඨාන් සුද්ධ කරන වචනේ කියන්නේ මගේ ඇහි අසවල් තැන කහනවා. බඩේ මෙතන නලියනවා. මෙතන රත් වෙනවා. මට ඔළුවට උඩින් ආලෝක පේනවා කියලා මේ හැම කෝලමක්ම මම යට කයර සම්බන්ධ කරන්නේ අපි බබාගේ භාෂාවෙන් කතා කරන්නේ. නමුත් එකම ධාතු ගුණයක්වත් දන්නේ නැහැ. මම මේ ගිහිල්ලා හොල්මන් කරන පිරිමියකකද ගෑනුවකක තියෙන දන්නේ නැහැ. ඒ නිසා මේ රූප සංඥා මට්ටමේදී පමණයි මේ මතුවෙන දේවල් මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා කියන්න පළවෙනි සැරේට මෙයාට මේ කටපාඩම් කරන්න බුදුරජාන්සේ උගන්වන්නේ ওই රූප සංඥා මට්ටමට භාවනා ගිහිල්ලා මේ ආනාපානෙත් පේනවා මේ පැත්තෙන් මේ හොඳ තාලෝකයක් පේනවා මේ පැත්තෙන් තැහැල්ලු ගතියක් පේනවා මේ පැත්තෙන් බර ගතියක් පේනවා මේ දැන් නලියර කම්පන චංචල උණුසුම් සිසිල් ගති යට හොඳට තේරෙනවා මේ මේ කෝලම් තිබුණට ආනාපානෙ බලන්න පුළුවන් අපි කරන්නේ ආනපානේ පැත්තක තියලා මේ කොලන් දිගේ කතන්දර ගොතන්න හදනවා. මේක දිගේ ඇයි එහෙම වෙන්නේ? තාත්තට එහෙම වුණා නම් අම්මට නැති ඇයි? අරයට වුණා නම් මට උනේ නැත්තේ මේකමයි කියලා මේ පේන රූප සංඥාවල් එක්ක ගහන අනාගත givisුන් දිහා බලනකොට පේන පටන් ගන්නවා මේ කොහෙදෝ යන රූප සංඥා වගේක් මම කියාගෙන මගේ කටට බඩට සම්බන්ධ කරගෙන මේ ඇති කරගන්න මාන්නේ නිසා ප්‍රධාන වශයෙන් දෙන අර ගෙවීමෙන් පවසින ආනාපානේ අතහැරෙනවා. අයි මේ පේන එකත් එක්කනේ කතාව පටන් අරගන්නේ. ඒ වගේම අතාත්තික දෙයක් එක්ක අර තාත්තික ආනාපානේ වැත්තක තියේදී මේ අතාත්තික දෙයක් එක්ක අපි ලස්සන කතන්දර ගොතන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඒව අභිරමණය කරන්න පටන් ගන්නවා. මෙන්න මේ අභිරමණයේ තව ඒන දේවල් අල්ලා ගැනීම නිසා එකක් අනපරිණති කර ගන්නවා. දෙක සම්පප්පලාප වලට වැටෙනවා. දන්නේ නැති තීන්දුව කරගන්න බැරි දේවල් අල්ලගෙන නටනවා. අච්චර අල්ලන්න පුළුවන් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ආනාපානෙ පාව දෙනවා. මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ තමයි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ දැන් නිතරම ආනාපාන හොඳට සංසිඳෙන්න ආරින්න. සංසිඳුණාට පස්සේ මේ කෝලං එයි. විවිධ ධාතු ගුණ පෙන්නනවා ආලෝක පෙන්නනවා අන්ධකාර පෙන්නනවා ඒ පෙන්නකොට Tamanට සැකනම් ඇයි මෙන්න මෙහෙම කියලා ප්‍රශ්න අහන වෙනවා අහන ගතියක් එනවනම් මතක තියාගන්න මේ හිත සතිය කඩන්නයි මේ කෝලම් ටික එන්නේ මේ කතන්දර ගොතන්නේ සතිය කඩන්නයි ඒ නිසා එකම දෙයක් කරන්න ආයෙත් ආනාපානෙ පොඩ්ඩක් බලන්න පේනවනම් සබාවනා කැඩිලා නැහැ. මූල කර්මත්තානේ ආනාපාන මූල කර්මත්තා නැත්නම් ඉරියව් පේන කාක්කක් භාවනා කරලා නැහැ. හැබැයි මේ කෝලම් මේ හිතවිලි වේදනා සද්ද ගොජ්ජ දානවා. වෙනදාට වඩා ලොකු වෙලා පේනවා. එතකොට යෝගාවචර දැනගන්න මේක දැක්කට ඒ ඒ කූඹිනලියන වගේ දැනෙනවා. තමාට තමාට සද්ද ඇහෙනවා. සමහර දේවල් හිතට පේනෙනවා. පුළුවන්ද කියලා අහනවා. ඒවා දැක්කට පොට්ටෙක් වගේ ඉන්න. නොදැක්කා වගේ ඉන්න. ඒ වගේ දේවල් විකාර ඇහුනට බීරෙක් වගේ ඉන්න. මේ ඇඟේ කූඹි නලිනවා, දඟලනවා, අන්ධභාවකාරයෙක් වගේ ඉන්න. නාසයට ගඳ දිවට රස දැනුණට මූඩෙක් වගේ ඉන්න. හිතියොත් තේරෙනවා මේවා මතුවෙනවා වගේ මේවා 100ක් මෙතනම නැති වෙනවා. මේකේ කතන්දර ගොතන්න යන්නේ නැත්නම් අරයට මම කියන්න කියන්නේ නැත්නම් මේක ගැන පොරොත්තු වෙන්නේ නැත්නම් තෙපර බාන්න නැත්නම් ඒවයි මතු වෙන්නේ නැති වෙන අපිට මේ මතු වෙලා නැති වෙනකන් ඉඳ ඉස්සර වෙලා කොලයක් අරගෙන ලියන්න ඕනේ ස්වාමීන්ස කහපාට ආලෝකයක් දැක්ක ඇයි ඉතින් හෙට උදේ ප්‍රශ්න විචාරතුක වැඩ පිළිවෙලට එනකන් භාවනාව ඔක්කොම නතර කරලා ඔය ප්‍රශ්න අහන්න බලාගෙන ඉන්නවා මේ මං මේ කාගවත් දොස් දකින්න හදනව නෙවෙයි මේ තමයි හැටි අපිට පුළුවන් වෙන්නේ කවද්ද මේ නලියන හැමදේම නැති වෙනවා මේ මතුවෙන පැත්ත මගේ කියාගත්තොත් අස්මිමානයට වැටෙනවා. නැති වෙන පැත්ත බලන්න ගියොත් අස්මිමානෙ නැති වෙනවා. අස්මිමානෙ නැති කරන්න එපා මේ කාම ගුණවල. ඒක කරන්න බෑ. අස්මිමානෙ නැති කරන්න බෑ කාම සංඥාවල. ඒක කරන්න බෑ. අස්මිමානෙ නැති කරන්න බෑ රූපේ. රූප සංඥා දක්වම මේක තම්බන්න ඕන. රූප සංඥා දක්වම මේක සියුම් කරන්න ඕන. හේම කරන්න ඕන. ආම්බාම් කරන්න ඕන. එතකොට පේනවා දැන් මේ පේන දේවල් මනෝ විකාරයි. අන්නේ පේන මනෝවිකාර વિશે මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි කියන්නේ එතනදී බුදුන් වඩින්න බෑ කමඨාන සුද්ධ කරලා දෙන්න. භාවනාදී Tamanට තේරෙන්න ඕනේ මේ ආනාපානෙ ගෙවිගෙන යනකොට වෙන්නන හොල්මනක්. උඹ දැන් මේ ආනාපානෙ ගෙවෙන එක පැත්තක දාලා මේ හොල්මන අල්ලගෙන මේ කතන්දර ගොතනවා. එහෙම නැත්නම් හිත කරදර ගන්නවා. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කමඨාන සුද්ධ කරලා දෙනවා. ඕක මම කියන්න එපා. මේ නලියන ගතිය දකින්න අත නලියනවා කට නලියනවා කියන්න එපා. මන්ද නැහැ එහෙම කියනකොට තේරෙනවද කියලා. තමන්ගේ ඇඟට සම්බන්ධ කරලා බලන්න එපා. ඒක භාව වශයෙන් බලන්න. ස්වභාව වශයෙන් බලන්න. ගති වශයෙන් බලන්න. කුලකක් වෙනකොට අඹදල්ලක් නලියනවනේ. කෙහෙල්පත්තිරුවක් නලියනවනේ. යෝගි මේ නලියන ගතිය මිසක මගේ අත නලියන නොවිය යුත්තක් සුබයි අසුබයි හොඳයි නරකයි කියපු ගමන් කොහොදෝ යන කෙලෙස් ප්‍රමාණයක් මේකට දාගන්න. නලියනවා. ඔය නලියන එක තියම්පත් කමෙන් ඉවරයි. ආනේ ඉවසීම ඉවසනවා නම් එයා දේවල් ඇති වෙන පැත්තට කේන්දර බලන්න නැගත් බලන්න යන්නේ නැති වෙන පැත්ත බලනවා ඇති වෙන පැත්ත බලනවා කියන්නේ අස්විමානයට ගෙට ගෙට ගන්නවා කියන එක. ගෙවද්ද ගන්නවා කියන එක. මල් මාලයක් දාලා පිළිගන්නවා කියන්නේ. නැති වෙන පැත්ත බලනවායි කියලා කියන්නේ අස්විමානයට ප්‍රහාණය කරනවායි කියන එක. මම මේ පෙන්වන්න හදන්නේ ඒක මේ අපේ තියෙන කාම ගුණයන් එක්ක ඔය සෙල්ලම කරන්න බෑ. එතකොට අපි දාත වෙලා, පොට්ට වෙලා, අන්ධ වෙලා, ගොළු වෙලා, බීරි වෙලා වාල් භාවයට පත් වෙලා ඉවරයි. අපි යන්න ඕනේ විවේක තැනකට. විවේක තැන ගිහිල්ලත් ඉවරලා ඒ කාම ගුණයන් පිළිබඳ සංඥා එනෝනේ. කාම සංඥා ඒක දුරුවන් කරන්න, නීවරණ දුරුවන් කරන්න, තෑහෙන භාවනා කරන්න ඕනේ. භාවනා කරන්නේ රූපයකට හේතු වෙලානේ. ඒ රූපයට හොඳට සමවැදුනට පස්සේ નિરાයාසයෙන් මේ රූපේ සංසිඳෙන්න ගන්න. අන්නේ සංසිඳෙන්න ගෙවන් වෙන පැත්තේ තමයි රූප සංඥා හොල්මන් කරන්න පටන් ගන්න එක නිකන් අඩ හීන වගේ. මෙන්න මෙව්ව ඇත්තයි සුඛයි සුබයි ආත්මයි නිට්යයි කිව්වොත් අසීමායට පොහොර වැටෙනවා. මෙව ඇති වෙන්නේ ඒක විසීම නැති වෙන්නයි. ආය පිට බෙදකම් ගුරුකම් ඕනේ නෑ ඒකට. ඉතින් කිසිම දෙයක් අවශ්‍ය වෙන එක මතුවෙන ස්වභාවය ඇත්තේ වී නම් නැති වෙන ස්වභාවය ඇත්තේ වී කියලා මෙන්න මේ බලන බැල්මට බුදුරජාණන් කියන්නේ Nirodhe දක්නාසුලෝ මතුවෙනදී ගෙවන් වෙන පැත්ත දක්නාසුලෝ එතකොට ඒ කෙනාට ওই ප්‍රස්වාසයේ ගවන් වීම දකින්න පුළුවන් වෙන්නේ ওই මට්ටමට හිත ගියාම මිසක දකින්නකොට මුලැමැදාක බලන්න ගියාට ආනපානේ එහෙම කීකත් කරන්න පුළුවන් ගතියක් නැහැ ඉස්සලා ආනපානේ යාලු කරගන්න ඕනේ. යහරුකොලයා හේම කරගන්න ඕනේ. ආම්බම් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි යාගේ පටන් ගන්නම මැද අග හොඳට දකිනකොට මේ ආස්වාද ප්‍රසවාසයේ ගිවන් වේගන යන කුණේදී ඒක බලන්න දෙන්නේ නැතුව ආලෝක පෙන්වනවා. ඒක බලන්න දෙන්නේ නැතුව සද්ද අස්සනවා. ඒක බලන්න දෙන්නේ නැතුව එක එක සංඥා දෙනවා. ඉතින් මේ සංඥා දිගේ ගිය ගමන් මායя දිනු කෙලේශයක් දිනු තමන් සතිය පාවා දුන්නා වෙනවා. අරමුණු පාවා දුන්නා වෙනවා. ඉතින් කටවුල් කරගෙන ඉන්න ප්‍රශ්න අහනවා. අපි මේ කාටද අපි උදව් කරන්නේ කියලා දන්නේ නැහැ. ඒ නිසා කවදා හරි තමන්න තේරුණොත් මේ මොන ප්‍රශ්නයවත් මොන හැකියාවක් ආනාපානෙට අතදුරින් තියනවනම් ආනාපානෙට යන්න පුළුවන්කම තියනනම් අරසාව තියෙනවා. ඒකට කියනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. යම් කිසි කෙනෙක් තමන්ගේ සති ධර්මයේ අරසා කරනවා නම් එයා සම්පූර්ණ ලෝකේ අරසාව ලබනවා. සති ධර්මයේ පාවා දීලා මේ පේන හොල්මන් මේ පේන රූප සංඥා දිගේ යන්න පටන් ගත්තොත් අද භවනා ලෝකේ ලියවිලා තියෙන පොත්වලින් 90%ක්ම ඔන්න රූප සංඥා පටලවාගෙන ලියන කතා. ඒ සුරංගනා කතා වලට වැඩිය වෙනස්. හොල්මන් තමයි තියෙන්නේ. නොදක නෙවෙයි ලියන්නේ. හොඳට මතක තියාගන්න ඇත්තටම දැකලා ලියන්නේ. හැබැයි බාගෙට තැම්බිච්ච අල. ඕක කාපු එකාගෙත් බඩ නරක් වෙනවා. ඕක ගෙවන් වෙන පැත්තට යනවනම් ඕක අගේ ආඩම්බරය කරලා පොත් ලියලියා කතන්දර ගොත ගොතා ඕකට අබිරමණය කරන්න නෙමෙයි තියෙන්නේ මේ ඕල්මන මේ සංඥාවක් අන්නේ සංඥාව ගෙවන් වෙන්න අරින කතාව ලෝකෙට ගැලපෙන්නේ ලෝකේ හීන පලාපල කියන්න වෙනම දෛවඥයෝ ඉන්නවා පෙරමග ලකුණු දකින්න ඉස්සරහට යනකොට පාන් කිරිච්චද දැක්කේ ඌනේද දැක්කේ කිව්වොත් අන්නේ ආ කියන වෙනම කට්ටියන ඔක්කොම මායාවේ දූතයෝ අපි ආය සංසාරයට ගිහිල්ලා බැඳගෙන යන්නේ කොහෙද මොකක්වත් දන්නේ මේ භාවනාවේදී හොඳට මතක තියාගන්න මූල කර්මස්ථානයේ ගෙවන් වෙන්න වෙන්න වෙන්න මේ හිතවිල්ලක්ද සත්‍යයක්ද කියන දෙක අතර මැද අපි හිර වෙනවා. මේ හිතිමවාගත්ත දෙයක්ද සත්‍යයක්ද කියලා. ඒ සඳහා මූල කර්මස්ථානයේ සත්‍ය විදිහට ගන්න එක ඕන වෙලාවට ප්‍රත්‍යක්ෂණය කරලා ගන්න පුළුවන්. අත ගහලා බලන්න පුළුවන් ආශාර ප්‍රසවාසය. අනික හැම දෙයක්ම කිසිම පැකිලීමකින් තොර එක මම නෙවෙයි ඒක මගේ නෙවෙයි. ඒක මගේ ආත්මේ නෙවෙයි කියලා කියන්න තරම් කමඨාන සුද්ධ වෙලා තියෙනවා නම් ඉදිරින් යහට භාවනා මොනම කිසි කෙනෙකුට ආධාර උපකාර අවශ්‍ය නැහැ නිකම්ම යන්න. නමුත් අපි කරන්න තියෙන ආනබන ඉක්මනට අමතක කරලා අර පේන ඔක්කොගම වගතුග විතර හොයෝයා අංග ප්‍රත්‍යංග බල බල ව්‍යංජන අනු ව්‍යංජන බල බල නිමිති අරගෙන ආනබනේ පාවර දීලා ඒ වගේට මේ හීන බලාපල අහන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හුඟා ගුරුවරු මෙතනදී යෝගාවචර නොබගරිනවා. එහෙම දකින්න කොහොඳයි. එහෙම දකින්න මේ ඥානෙ ඔය තඳහන් කරන්නේ මේ ධානය ඔය ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් දෙන්නම කනවා. දෙන්නම පයින්තර උන්ට ඉනි මම බැන්දා වගේ. යෝගාවචරයට කියන්න ඕන ඔය පේන හැම එකෙම කරන්නේ සතිය කඩන එක. උඹට ඒක කමන්නේ සතිය කඩන බව දන්නවනම් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් අරමුණ පරීක්ෂා කරලා බලන්න. පරීක්ෂා කරලා බලලා මේන දේවල් මේ තමන්ගේ සතිය කඩන්න නැත්තම් මේ රූප සංඥා මේ සංඥාත් එක්ක වැඩිදුර ගණඳුණු කරන්න යන්න එපා. ඒව නිකන් බොහොම වතුර යඳපු ඉරවල් වගේ දේවල්. අහසේ පායපු දේදුණක් වගේ එකක්. ඕකත් එක්ක මොන ගණඳුන්නේ? ආනේ එතෙන්ට යනකොට යම් කිසි කෙනෙක් තීරුම් අරගත්තොත් මේ වෙලාවට මතුවෙන මේ ආලෝක සංඥා මේ පේන දේවල් මේ දැනෙන දේවල් එක ප්‍රතිපදාවකට එළියට එන්නේ මේ සතිය කඩන්නයි. Taman අර කරගෙන ගිය මූල කර්මස්තන දැන් සියුම් වේගන යන්නේ. මේ සියුම් වේගන යනකොට මොකක් හරි එළියපත්තු කරපු ගමන් අපි අරක පැත්තක දාලා මේකට යනවා. මේ දේ වෙන තාක් කල්යෝගාචරයට කමඨාන සුද්ධ වෙන්න ඕන. ඒක බුදුම ස්වාමීන් වහන්සේලා කියන මොන හොල්මන ආවත් මොනවා දැක්කත් මොනවා වින්දත් මූල කර්මත්තානේ ඇහි පේන තෙක්මානේ ඉන්නවනම් භාවනා කරලා නැහැ. අර සාවෙන්ස මූල කර්මත්තාන කියලා පොඩ්ඩක් තට්ටු කරලා බලන්න. හැබැයි මම කියනවා මෙහෙම. එහෙම විකාර පෙනුනත් සැක නැතිනම් යන්නදරින්. ආයි මූල කර්මස්තන්ට යන්න ඕනක මොකුත් නැහැ. මෙනෙහි කරන්න ඕනක මොකුත් නැහැ. සැක නැති වෙනවා කියලා කියන්නේ කාංකා විතරණයක් නැහැ. සැකයක් නැහැ තමන්ට මේ රූප සංඥා බව දන්න ඕනේ රූප සංඥාවක් ආපුදේ. ඒක ගෑනු වෙච්චවයි පිරිමි වෙච්චවයි සුභ වේසාවයි අසුභ වෙච්චවයි ධාර්මික වෙච්චවයි අධාර්මික වෙච්චවයි සාධාරණ වෙච්චවයි අසාධාරණ වෙච්චවයි මොනම දෙයක් අත ඒකට පේනවා මගේ හිත ඇතුලේ තියෙන කුණු කන්දල් ටික තමයි ඔය පෙන්නන්නේ. තමන්ගේ හිතේ සංසාරේ ගෙනාවු පොදිය තමයි දිගහැරලා පෙන්නන්නේ. ඕකට බය වෙන්න එපා. හැබැයි මේක තියලා සතිය පාවා දෙන්න එපා. මූල කර්මත්තානේ පාවා දෙන්න එපා. මෙතනදී තියෙන යෝගාවචරයේ යෝනිසෝමනසිකාරය අයෝනිසෝමනසිකාරය පිළිබඳ සම්බන්ධයක්. ඒ නිසා සාරිපුත්තු සාන්තිය අහනවා මොකද්ද වහනේනේ හාන භාගීය ධර්මයි. යමේ සංඝයා වහන්සේලාගෙන් අහනවා එවැත්නි මේ ප්‍රහාණය කළ යුතු නම් අසුමානිය කියලා අපි හිතමු දැන් සාකච්ඡා කරපු නිසා යම් අදහසක් තියෙන ආහන භාගයේ ධර්ම මෙන්න මෙතෙන්දී ආනපාන පැත්තක දීලා අර පේන සංඥා දිගේ ගියොත් පරිහානියටපත් වෙනවා විශේෂ භාගීය ධර්මය මොකද්ද මේ වෙලාවට කොහොමඩක්වත් හොල්බන් වගේක් එනවා Taman ගමන් කරපු ආනාපානේ තියාගන්න ඉස්සරහින් ওই පේන දේවල් ඉස්සරහට ගන්න එපා ගත්තොත් සුවිශේෂ ඥානයකට යනවා ඒක නිසා යෝනිසෝමනසිකාරය යෝනිසෝමනසිකාරය කියන එක එතනදී 50 50 හිනවා. ඉතින් ඒක තමයි මේ කමඨාන් සුද්ධ කරන කියන කතාවෙන් අපි කරන්නේ. එයාට උගන්ලා දෙනවා යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ මූල කර්මත්තානේ අමතක නොකර ඔය කෝලම් පෙන්නද්දී පුළුවන් තරම් මූල කර්මත්තානත් එක්ක ඇසුර පවත්තන්න. හැබැයි ඒක එලවෙලව පිටිපස්සෙන් යන්න එපා. ඒක ගන්නේ සැකේ දුරු කරන්න විතරයි. ඒක ගන්නේ බය ඇති නැති කරන්න විතරයි. පාර පැටලිලා නැහැ කියන කියන්න විතරයි. ආයේ මූල කර්මතන මෙනෙහි කර කර හුස්ම ගන්නයි හයියෙන් හුස්ම ගන්න නෙවෙයි. ඒක උරගාන ගල වගේ. යන්න දුන්නොත් තමයි තේරෙනවා ඉnde ඉnde ඉnde ඉnde මේ දවල් හීන කියන එක තේරෙනවා. අපි ඕනම වැඩකට බැස්සට පස්සේ ඒ තමන්ගේ පැත්ත සාධාරණීකරණය කරලා අනුන්ගේ පැත්ත වැරදි කරන එක අපි ඕන වෙලාවක ඉන්න දවල් හිණයක්. දැන් මේ කාලේ UNP වුණා නම් UNP කට්ටිය කියන සීරම ඇත්ත. හැබැයි ශ්‍රී ලංකා කට්ටිය කියනව තන්නිකර ಜಾතිවාදී තන්නිකර වැරදි කියලා. ශ්‍රී ලංකා වුණා නම් බැරි වෙලාවත් එච්චරයි. ওই දෙගොල්ලම පචකෙලින්නේ. ඒක පිළිබඳව කිසිම ප්‍රශ්නයක් ගන්න මොනවද අපි අල්ලගත්ත පැත්තේ වැරදි දකින්නේ නැහැ ඒක නිසා මෙතනදී අපිට පේනවා අපේ හිතේ තියෙන ගොජේ අපි මෙතෙක් සංසාරේ අරගෙන ආපු පුණු කුණු කන්දල් ටික තමයි ඔය සංඥා වශයෙන් එළියට දාන්නේ. රූපේ ගෙවන් වෙනකොට සංඥා එළියට එනවා. ඉතින් ඒව දිගේ කතන්දර ගොතන්න ගියොත් ඒව දිගේ අලංගත සැලසුම් හදන්න ගියොත් අහසට ඉනිමක් බඳින්න හදනවා කියලා බුදුහාමුදුරු කියනවා. අහසට ඉනිමක් බඳින්නේ විකාර. ඒක නිසා ඒ වෙනුවට ආනාපානේ ආදර්ශයට ගන්න නැත්නම් අපේ කිතාකේ වංගු වංගුවට ගන්නයි කියලා. එම ආනාපානේ බුම්බ බුම්බ බිම්බ ආයතෙන් කරන්න යන්න මේක හේම තැම්පත් වෙන්න අරින්න. එතකොට ආනාපානේ තැම්පත් වෙන්න වෙන්න අර රූප සංඥා පිළිබඳ හැසිරීම පිළිපැදීම යෝනිසමනසිකාරය දන්නවනම් ඒක මම නෙවෙයි ඒක මගේ නෙවෙයි ඒක මගේ ආත්මේ නෙවෙයි කියන එක තමයි ජප මන්ත්‍රයේ වෙලාවට. ඒකට බුදුරජාණන්සේ තව පැත්තකින් කියනවා නාභි වදති නාබිනන්දති නාජ්ජෝස තිට්ඨති. මේ පේන දේවල් වලට අභිවදනය කරන්න එපා. කතා කරන්න යන්න එපා. රිංග ගන්න යන්නත් එපා. ගෙටක වදින්න යන්නත් එපා. අභිනන්දනය කරන්නත් එපා. ඒවා එන්නේ සතිය කඩන්නයි. මායම. ඒක අභිනන්දනය කරන්න දුයි. ඒක කියන විවේක නිසිතම් විරාග නිසිතම් නිරෝධ නිසිතම් පඩ්ඩිසා ගන්න පස්සේ ආනාපාන විවේකීව කරගෙන යන්න. එළවෙලා පිටිපස්සේ යන්නත් එපා. මේ ආයනවට බයයි. නිරෝධ නිසිනා ආනාපානෙ ගෙවන් වෙන පැත්ත බලාගෙන යන්න. විරාග නිසිනා ආනාපානෙ තෙන්ඩෙන් දෙන්න රාග දනවන පැත්තක් නැහැ. එතකොට අර රූප සංඥා තිබේම ගෙවෙන්න පටන් ගන්නවා. පටිනිස්සක් ගන්න පස්සේ එතකොට මේ පුරුදු ආනාපානෙ ගෙවෙන්න ගෙවෙන්න අර රූප සංඥාවලට අපි ව්‍යංජනන ව්‍යංජන නොබලන නිසා අංග ප්‍රත්‍යංග නොබලන නිසා ඒ වගේටක වදින්නෙත් නැහැ. ඒක නිසා මේක රූප සංඥා පැත්තට ගියොත් අපාය සංසාරේ රූප සංඥා නැතුව ආනාපාන දිගේ හේම කරගෙන ගෙවම් කරන පැත්තට ගියොත් නිවන ඒ නිසා ඕනම චිත්තක්ෂණයක මේ දෙක තියෙනවා ඕනම දී ඇති චිත්තක්ෂණයක මේ සංසාරේ තියෙනවා මේ නිවන තියෙනවා අපි තෝරන්නේ මොකද්ද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ අපි තෝරන්නේ මර දන්න කුණු කන්දලේ තමයි නිසා එතෙන්ට යනකොට යෝනිසමනස්කාරයෙන් ගිහිල්ලා මම මූල කර්මස්ථාන එක මිසක් ආ මේ අලුත් ගිවිසුම් ගහන්න යන්නේ මේ පේන දේවල් වලට වළක්වන්න යන්නේ ඒ වගේ ගනුදෙනුවක් මට නැහැ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියාගෙන සරණට පිටිට මූල කර්මස්තෙන් තියාගෙන ඒක ගෙවෙනකන් ගියයි කියලා හිතන්න කාට හරි පුළුවන් උණයි කියලා එතකොට යාට කාමෙත් නැහැ කාම සංඥාවක් නැහැ රූපෙත් නැහැ රූප සංඥාවක් නැහැ. එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේ සංසාරෙම චිත්තක්ෂණයක් ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනසෙන් නිදහස් රූපෙන් සන්දෙන් ගදෙන් රසෙන් ධර්ම වලින් නිදහස් හැබැයි මැරිලා නැති බව දන්නවා ක්ලාන්ත වෙලා නැති බව දන්නවා නිින්ද කිල්ල නැති බව දන්නවා එතකොට හරියට මේ ගුරුත්වාකර්ෂණයේ තියෙන තැනක අහසට ගියා වගේ කිසිම දෙයක ආලම්බණය වෙන්නේ නැතුව එතකොට යාට සතියක් වැටහෙනව අරමුණකින් තොර. අනාරම්මන සතියක් තේරෙනවා. ඒකට අනිමිත්ත සතිය කියලා කියන්න පුළුවන්. මේ සතිය ගැම්මට තමයි අනිමිත්ත සමාධිය කියලා කියන්නේ. කලබල වෙච්ච එකනට සැක තියෙන එකනට කවදාකවත් සමාධියක් වෙන්නේ නැහැ. එයා කියනවා අනේ මේ අරමුණ නැති උනට සතිය කැඩුනා. සමාධිය කැඩුනා කියලා චෝදනා. නමුත් නිමිති නොගන්න සුළු. ව්‍යංජනන ව්‍යංජන නොගන්න සුළු. පේන පේන නිමිති සංඥා දකින්නට මේක මම නෙවෙයි මගේ නීගේ කියන සුළු යෝනිසමංසිකාරයක් තියෙන කෙනාට මේ බිම දිගේ යන ආදයන්තරාව යම් කිසි වේගයකට ආවට පස්සේ ගුවන්ගත වෙන්නේ පොළවේ හඳන්නේ නැතුව ඉස්සෙන්නේ ආන්නේ වගේ තමයි තේරෙනවා නිමිත්තක් දිගේ යන එකනට නිමිත්තක් නැතුව අරමුණක් නැතුව ඒත් සතිය බාදින මේකට තමයි සති බලය කියලා කියන්නේ. අර ගාපු ගැම්ම බිම දිගේ ගිනිච්ච ගිය සමතුලිත භාවය දැන් වාතයේ ගන්නවා. පොඩි දෙල්ලමක් නෙමෙයි ආසෙන්තරක් කියන්නේ මේ මේ වාහනයක් කෝච්චයක් වගේ එකක් නෙමෙයි වගේ 10 ගුණයක් විතර බලයි. ගන්නවා වගේ තමන්න පුළුවන් නම් මේ ගෙවෙන ආනාපානෙ ගෙවෙන්න ඇරලා ඒ වෙනකොට බේන මේ කෝලම් කරන රූප සංඥා වලට පයින් දෙලොන්ට ඉනිමම් බඳින්න නැතුව ඒක පිළිබඳව මම නෙවෙයි මගේ නෙවෙයි කියන විදිහට පුළු පුළුවන් විදිහට කටයුතු කරන්න. එතකොට යා මොකද්ද කරන්නේ? අර පොළොතිගේ ගිය හදන්තරවද වාතේ දරා සිටනවා වගේ එයාට තීරණ පටන් ගන්නවා මේ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයින් මනසින් විනිරුමුත්ත නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැති රූප ශබ්ද ගන්ධ රස නැති ඒ සජීවී මොන මොහොතක් බොහෝම සමතුලිත මොහොතක්. බොහෝම දරාගෙන ඉන්න පුළුවන් මොහොතක් ලැබෙනවා. ඒ මොහොත අපි මෙතෙක්කල් සංසාරේ කවදාකවත් විඳලා නැහැ. අපි හැම වෙලාවෙම අත්දකලා තියෙන රූප බලමින්, ශබ්දහමින්, ගඳ බලමින්, රස බලමින්, ඇහෙන් කනෙන් දිවෙන් ආසෙන් ජීවත් වුනේ. දැන් එයාට පුළුවන් වෙනවා ඉන්ද්‍රියගේ පරිම ආයතන වලින් විනිර්මුක්ත වෙච්ච, අනින්ද්‍රිය බද්ධ වෙච්ච චිත්තක්ෂණයක් ලබන්න. හැබැයි ඒක නෙවෙයි නිවන කියන්නේ. ඒක මේ කරගෙන ගිය කෝලමට සාපේක්ෂව තව එකක් තියෙනවා කියලා පෙන්වන එකක් විතරයි. කිසිම ආලම්බනයක් නැතුව කිසිම අරමුණක් නැතුව සතිය පවත්වන්න පුළුවන්. කිසිම අරමුණක් නිමිත්තක් නැතුව සමාධිය පවත්වන්න පුළුවන්. අන්න ඒකට ගියාට පස්සේ යා අපි කියනවා රූප ලෝකේ භාවනාව අරූප ලෝකෙට ගෙනියනවා. රූප ලෝකේ තමයි යහකන දිවනාසත් එක කතාව. කාම ලෝකය කියන්නේ ඊටත් වැඩිය අසුචි මල මූත්‍රා සහිත මුර්ග ජීවිතයක්. ඒත් ඒක කාම රූප ලෝකයට අවිල ඊට පස්සේ රූපයත් ගිවන් කරන තැන ගියාට පස්සේ තේරෙනවා ඒ යන අතරමාරේදී මෙයාට අනිවාර්යයෙන්ම අනින්ද වෙන කඩීමක් තමයි මේ අස්මිමානය කියන එක මේ එනේන හැම දෙයකම ආරම්භය බැලුවොත් අස්මිමානයට පෝර වැටෙනවා. එනේන ඕනම දෙයක ගිවන් යන පැත්ත බැලුවොත් අස්මිමානය ප්‍රහාණය කරනවා. ඒ නිසා කිව්වොත් කවුරු හරි මේ ආනාපානේ බලන්නේ ආනාපානේ සාක්ෂි විදාන gedara ගිහිල්ලා කරඬුව තැම්පත් කරලා වැඳ වැඳ ඉන්න නෙවෙයි ආනාපානේ ගෙවම් කරන්නයි කියලා. ඉතින් ආනාපානේ ගෙවම් කරන සුළු බැලුවට බෑ ඒක කරන්න. ආනාපානේ ඇති වෙන පැත්ත බලලයි ගෙවම් කරන්න පුළුවන්. ඒ නිසා උගෝ දෙනේ කනවා නේ ස්වාමීන් වහන්සේ මට හුස්ම රැල්ලේ ගෙවෙන තැන බලන්න හැටි කියලා දෙන්නේ කියලා. කරන්න බෑ. ඒක හට ගන්න තැන බැලුවොත් විතරක් ගෙවෙන තැන දකින්න. ඉතින් සයිව හැම තැනකදීම තියෙනවා මේ කියන කතාව කියන්නා කොසේ කිව්වත් අහන්නා තීබුද්ධියෙන් අහන්න eBay මේක. කමටහන සුද්ධ වෙන්න eBay. ඒ නිසා හැමදාම ආදුනිකෝගේ වාඩි වෙන්න. වාඩිලා හොඳට තමන් ඉන්න තැන දිහා බලලා ආනපානට එන්න ආරින්න. එනකොට කොන බලන්න යන්න එපා. මුලමැදක බලන්න යන්න එපා. ආනපාන යාලු කරගන්න. යාළු කරලා හොඳට ඒකත් එක්ක මුණට මුණ දාගෙන ඉන්නකොට එයා එතකොට රංගනය වෙනවා. මෙන්න මගේ පටන් ගන්න මෙන්න මගේ අමාරුයි. හමාරි. ආන්නේ සුහදකම හරහා ආදකම හරහා දැනුම හරහා තමයි අවස්ථාව ආවට පස්සේ ආශ්වාසේ නිමාව ප්‍රශ්වාසේ නිමාව ඒ නිමා වේගන යනකොට සද්ද ඇහෙනවා හිතින් හිතින් හදාගත්ත රූප පේනවා ගන්ධ රස පහ දැන ඒ හැම එකක්ම ස්වභාවයෙන්ම නැති වෙනසලු නිසා සහතිකයක් වශයෙන් ඒවා නැති වෙන පැත්ත බලන්න නැති වෙන පැත්ත බලන්න ගිය කෙනාට ඒ Nirodhe බලන්න ගිය කෙනාට අර තේරෙන පටන් ගන්නවා මේ හැම චිත්තක්ෂණයකම අස්විමානයේ ඇති වෙනවා හැම චිත්තක්ෂණයකම නැති වෙනවා අපි මෙතෙක් කල් කිරුවේ ඇති වෙන පැත්තට පොර දාපු එකයි ඇති වෙන පැත්තට පාවඩෙලපු එකයි ඇති වෙන පැත්තට පණිරිලුන්ට ඉනිමම් බඳපු එකයි බුදුසසුනේ දැන් අපිට පෙන්වන්න හදන්නේ ඕක තමයි සංසාරේ ඔය ඇති වෙච්ච දේවල් නැති වෙන හැටි බලන්න නැති වෙන පැත්ත බලන්න ගියාට පස්සේ ඒ දෘෂ්ටි කෝණයෙන් ලෝකේ දිහා බැලුවොත් ඒ මනුස්සයා මැරිලා උපන්නවා ඕනම දෙයක නැති වෙන පැත්තෙන් පැත්තෙන් ජීවිතය දිහා බලන්න පටන් ගත්තොත් ඒක තමයි මරණානුස්සතිය කියලා කියන්නේ. අපි හැම වෙලාවෙම සැලසුම් කරන්නේ මේ ජීවත් වෙනකන් ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන කන්‍යම් මරණ්‍යම් කියන කඩා වඩා ගන්න නෙවෙයි කෝකත් මැරෙනවා ලෑස්තිද කොච්චර ඔය බදාගෙන ඉන්න දේ අතහරින්න වෙනවා ලෑස්තිද? මේ මරණ මොහොත ගැන හිතනද කාටවත් බෑනේ බඩේලිය යනවනේ heart attack එනවනේ. මරණ මොහොත ගැන තියා අල්ලපු ගෙදර විනේ මරණ එකවත් ටෙලිග්‍රෑම් එනකොට heart attack හැදෙනවා. මේ තමන්ගේ කිට්ටු අන්තිම මරණවට heart attack නේ. ඒ කියන්නේ අපි ඒ තරමටම Nirodheට නොද්දකින් ඔබ තන් නොදොමකින් කියන්නේ. ඉතින් ඕ බුදුහාමුදුරන්ට කියපු එකක් වගේ තමයි ඒක. නිරෝධයට අකමැත්ත කියන්නේ බුදුහාමුදුරුව ප්‍රතික්ෂේප කිරීම. ධර්මයේ ප්‍රතික්ෂේප කිරීම. සංඝයා ප්‍රතික්ෂේප කිරීම. ඔය මොන සීල රැක්කත් ඒක සීලබ්බත පරාමාසයක් විතරයි. සීලයක් නම් බුදුහාමුදුරුව ඇඟිල්ලෙන් ගන්නලා පෙන්නන්නේ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් කියන එක විතරනේ. ඕකනේ පෙර නිමිති උනේ. ඉතින් සතර පෙර නිමිති දුටුවේ සසර බය නිසා කියලා නිකවිය තියෙන්නේ. අපිට කියලා දෙන්නේ සතර පෙර නිමිති දැකලා සතර බය ඇති උනායි කියලානේ නෑ. එව්ව දැක්කට සසර බය වෙනවා. ඕගොල්ලෝ ගීතට නිවන් දකින්න බෑ. පිස්සු. සසර බය තිබුණ නිසා මේක නිමිත්තක් වුණා බුදුහාමුදුරන්. එයා කල්ලින් ආත්මවල දැකලා තිබුණා මේ ගේමේ ඉවර වෙනකොනයි බලන්න ඕන, ලෙඩ වෙන තැන බලන්න, වයසට යන තැන බලන්න, මරණය බලන්න, එදා ගෙදර ගියේ ආයේ gedara නතර වෙන අදහසින් නෙවෙයි ඉවර වෙන පැත්ත බැලුවා. ඊට පස්සේ එදා රැත් නාටිකංගනවල නැටුවයි කියලා අහලා තියෙනව නේද? පටන් ගන්න පැත්ත බැලුවා නම් මොකද වෙන්නේ? නාටිකංගනව පටන් ගන්න වෙලාවේ බෙර ගහන වෙලාවේද බැලුවන සිද්ධාර්ථ කුමාරයා ඒ වෙලාවට පිටිය පැත්තට හැරෙනවා. ඒකට නාටිකම ඉවරුනේ කොහමද? අර නාටිකංගනව එලිවැල්ලෙන් කෙලපෙරාගෙන අර සංගීත භාණ්ඩ නිදාගත්තට පස්සේ බලනකොට අන්න ගීගියත් අරින්න හිතුණා. උණ්ඩ උඩින් තමයි පැනලා ගියේ. නාටකයේ මුලපැත්ත බැලුවනා. අපි මෙතෙක් කල් බැලුවේ මුලපැත්ත විතරයි. ඔය ඕනම නාටකයක ඉවරයක් තියෙනවා. ওই නාටකම ගියාමයි. ඉවරනට පස්සේ බලන්න. ප්‍රසවාසයක් තියෙනවා. ප්‍රසව ඉවරනට පස්සේ බලන්න. ආශ්වාසයක් කියලා ගන්න ඉවරන හැටි බලන්න. පිම්බීමක් කියලා එකක් තියෙනවා. හැකිලීමකදී අපිට මේ පිම්බීම හැකිලීම හම්බුන්නේ නැහැ කියලා හරියට පශ්චාත්තාප වෙනවා. හරියට හම්බුනෝ සාක්කුවේ දාන ගිහිල්ලා කරඬුව තියන වැඳ වැඳ ඉන්න පුළුවන් මේ කියලා. මේක පෙන්නන්නේ බුදුහාමුදුරුවෝ ගෙවෙන පැත්ත බලණ්ඩයි. ඕක ක්ෂය කරණ්ඩයි. ඕක අතහරින්න මිස ලැබිච්ච දේන් ආඩම්බරයක් ගන්න නෙවෙයි. ඒ නිසා අස්මිමානය ඇති වෙන්නේ ඕනෙම සංසිද්ධියක හටගන්න උදේ පැත්ත බලන එකනට හැමදාම අස්මිමානයි. ඒ හැම සංසිද්ධියකම නැතිවීමක් තියෙනවා ස්වභාව සත්‍යයක්. අන්නේ නැතිවීම දකින්ද හිත හැදිච්ච ගමන් බාල වයස මාළු වයස ප්‍රශ්නයක් නෑ. එයා සම්පූර්ණ ලෝකෙ දිහා බලන්නේ මොන කුමන නැටුම් කෙලි කවට සිනාදා මේ හැමදේම ඉවර වෙන පැත්තක් තියෙනවා නම් අපි මේ පටන් ගන්න දවසට මොන පාටිද මොන උපන්දින පාටිද මොන ආරම්භක අවුරුදු 25ට 50ට 100ට මොන විකාරද හැමදේම නැති වෙන සුළුයි. ඒක අස්විමානය කියන වචනේ බොහොම බරපතලයි මම පිළිගන්නවා. නමුත් අස්විමානය නැති කරන්න කරන්න තියෙන්නේ හට ගන්න දේ නැති වෙන පැත්ත බලන්න. හැබැයි බය වෙනවා. ඒක පිළිබඳව කරන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම බය වෙනවා. ඒකයි කියන්නේ සීලයක් අරගෙන හිටපන්. බුදුන් කෙරේ සද්ධාවෙන් පටන් ගනින් සතියෙන් ඵලයන් ඔය ආයුධ තුන ළඟ තියාගන්න. එතකොට අපිට තියෙන දැන් මරුණට කමන්නේ දැන් බුදුන් කෙරේ සද්ධා වෙන්නේ ඉන්නේ සීලෙක නේ ඉන්නේ සතියක නේ ඉන්නේ කියලා ඒ තුන ලං කරගත්තොත් යන්න පුළුවන්. කාටත් මේ බය එනවමයි ওই නැතිවීම පැත්ත දකින්නකොට ඉතින් ඒකමයි යෝනිසෝමනසිකාර යෝනිසෝමනසිකාර කියලා කියන්නේ ඒ නැති වෙන දෙයක් නැති වෙන සෑහවි ඇති දේවල් හටගන්නේ ඇයි මොකද ආදි වශයෙන් හොයන්න යන මිනිහා අනන්නතරයි. ඒක නැති වෙනවා නම් මොකද ජාතක හොයන්න දෙයක් නැහැනේ. අංග ප්‍රත්‍යංග හොයන්න දෙයක් නැහැනේ. ව්‍යංජනන ව්‍යංජන හොයන්න දෙයක් නැහැනේ. හෙව්වොත් නූපන්න කුසල් රාශියක් ඇති වෙනවා. චක්කුණා රූපං දිස්සා නිමිත්තක් ගායෝති නානු ව්‍යංජනක් ගායෝති අත්වාදි කරන මේ තං අසංගතං විහරන්තං uppajjati papaka kusala dhamma තත්ත සංවරය ආපජ්ජති චක්කුන්ද්‍රිය සංවරං ආපජ්ජති. ඇහැට සක්මන් කරනකොට ඇහැට රූපයක් දැක්කයි කියන්නකෝ. දකින්නේ ව්‍යංජන අනිව්‍යංජන අංග ප්‍රත්‍යංග ගත්තොත් සතිය කැඩෙනවනේ. තමන්ගේ සක්මන කැඩෙනවනේ. එතකොට මේක නිසා නූපන්න කුසල් රාශියක් පහළ වෙනවා. ඒක නිසා මගේ හිත පිට ගියා කියලා දැනගෙන ඒකේ අස්තර විතර හොයන්න යන්න එපා. අංග ප්‍රත්‍යංග හොයන්න යන්න එපා. ආයෙත් උනට බලන්න අර පුරුදු වම දකුණට ගන්න පුළුවන් නම් නූපන්න කුසල් නොයිපදී වීම තියෙයි. ඒ නිසා දකින් දකින් දේ පිළිබඳව අස්තර විතර හොයන එක අනිවාර්යම අස්විමානය ඇති කරන එකක්. හැබැයි මූල කර්මත්තානේ අස්තර විතර හොයන එක එහෙම වෙන්නේ නැහැ. එතකොට මූල කර්මත්තානේ හිත බැඳලා කෙලෙස් අඩු තත්ත්වය ඇති වෙන. ඒ නිසා ඔන්න ඔය දෙක හරියට භවනා කරන එකට විතරයි මේක අදාළ වෙන්නේ. අදාළ වෙනකොට ඒ අදාළ තැනදී මෙන්න මූල කර්මස්ථානයයි මම විතර වස්තර බලන්න ඕනේ. අතුරු දේවල් පුළුවන් තරම් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා අතහරින්න ඕනේ කියන මානසිකාරය આવොත් අපි ඒකට යෝනිසෝ මානසිකාරය කියලා කියනවා. අස්තර විස්තර පේන දේවල් හොයන්න ගිහිල්ලා මූල කර්මස්ථානේ පාවා දුන්නොත් ඒකේ මේ මිනිසයා අයෝනිසෝමනසිකාරයට වැටිලා අනිවාර්යයෙන්ම නැගිටින පශ්චාත්තාප වෙනවා. අනිවාර්යයෙන්ම නැගිටින සැකයක් ඇතුව. අනිවාර්යයෙන්ම නැගිටින්නේ බයක් ඇතුව. ඉතින් මේ බය නැතුව බය බය දකින්න නැතුව බය නැත්තන් යන්න බෑ. ඒ නිසා වෙච්ච බය ඇති අපට දැන් ඉස්සරහදී භාවනා කරනකොට මූල කර්මස්ථානේ තියෙන තාක් සංසිඳින්න තාක් මූල කර්මස්ථාන අනිවාර්යයෙන්ම දකිමින් ගමන් කරන්න ඒක ගෙවෙනකොට ඔය හොල්මන් ටිකක් එනවා. ආඩ කියන රූප සංඥා කියලා අන්නේ යුවගේ අස්තර විතර හොයන්න ගියොත් මාරපාක්ෂික වෙනවා. කෙලේශයක් වෙනවා. මට මේක නොබල ඉන්නයි ආනපානේ වාංගුවට දීලා තියෙන නැත්නම් මූල කර්මස්ථානේ. ඒ සමන් ඉස්සරහට මේ වගේ කරදර එන්නේ එන්නේපයි කියන එක නෙමෙයි කරන්නේ. ආවට අරසාව පිණිස බැලිය යුතු මූල කර්මස්ථානේ කියන එක තේරුම් ගන්න පුළුවන් නම් මම කියනවා තීක්ෂණ බුද්ධියක් එතන තියෙනවා. ඒක පුංචි ඥානයක් නෙවෙයි. ඒ නිසා ඒ නිසා සාරිපුත්‍ර සාංශික මේ හතරවෙනි ප්‍රශ්නේ තමයි ප්‍රහාණය කළ යුත්තේ මොකද්ද කියලා දන්නවද අස්මිමානි. ඒ සඳහා පිරිහෙන මාර්ගය මොකද්ද අයෝනිසෝ මනසිකාරය. විශේෂ භාගියේදී මොකද්ද සුවිශේෂ ඥාන වෙන පහළ පහළ වෙන ක්‍රමය මොකද්ද යෝනිසෝ මනසිකාරයේ මූල කර්මස්ථාන මුල් තැන දීලා යන්න මේ අතරින් පතරෙන් මතුවෙන අහල පහල තියෙන රූප සංඥා දිගේ කතන්දර ගොතන්න එපා. අභිරමණය කරන්න එපා. ඒවට ගෙවදින්න එපා. ඉතින් මේ ටික මේ පරියංකේදී කරලා පුරුදු වුණොත් ටික කාලෙකින් සක්මනේදී කරන්න පුළුවන් වෙනවා. සක්මන පරියංක දෙක කෙරුවොත් මේ භාවනා මධ්‍යස්ථානයේ එදිනෙදා වැඩ කරනකොට අදාළ නැති කිසි දෙයකට අත දාන්න යන්න එපා. මේ ස්ථානේ ගිනි ගත්තත් අදාළ නැති දෙයට අත දාන්න යන්න බෑ. එතකොට වෙන්නේ බල්ලක වැඩි බූරෝ කරන්න ගිහලා කුටි කනවා. ගහනවා කතා දෙකක් නෑ. බල්ලයි බුරන්න ඕනේ. බූරෝ සද්ද කරන්න ගත්තොත් බූරෝ කුටි කනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම කරලා තියෙන්නේ තමන්ට කරන්න තියෙන දේ වැත්තක දාලා මේ අනුන්ගේ කුණු කන්දල් අනුන්ගේ ළමයි නලවන්න ගිහිල්ලා. අනේ ඒක නතර කරන්න යන්නේක කරුණා ඒක කරුණාව කියලා හිතනවා සෝරි. <laughs> ඒක නෙවෙයි කරුණා ගැන උඹ බේරලා හිටපන්. මොකද මම ගිහි කාලේ මගේ නම කරුණා රත්න. මම ළඟ අහලකවත් තිබුණේ නැහැ. කද්දාවත් නැහැ. උඹ වැඩිම බලාගනින්. උඹ ඉස්සලා කොට වෙලා හිටපන්. අනේ මයිත් එක හිටපු කායෙන් හරි අහන්න මං කාගවත් දෙයකට ඇඟිලි ගහලා කාටට උදව් කරන්න හීනකින්වත් හිතලා තියනවද කියලා. තාමත් නැහැ. මොකද මන් දන්නවා මාත් නරබණුවෙක් නිකම්ම නිකම් කොඳු වැට පෙළ නැති සතෙක් මං කොහොමද තව කෙනෙකුට දාන්නේ මං මඩවලක ඉන්නකොට තව කොහොමද මං තව කෙනෙකුට දාන්න හදන්නේ ඕගොල්ලෝ හිතනවා මේ වගේ දරුවනේ Taman කොට දාන්න ඕනේ අම්මා නිසා කොට දාන්න ඕනේ කියලා Taman ඉන්නේ මඩවල දන්නේ නැතිකමනේ සංසාර බය දන්නේ නැතිකමනේ ඒ නිසා මේ අස්මිමානය කියන එක තේරුම් ගන්න ලොකු පෞරුෂත්වයක් ඕන ලොකු භෞතික මේ සුභ මේ සුතමේ ඥානයක් ඕනේ. ලොකු සංසන්දනාත්මක ඥානයක් ඕනේ. ණය විපස්සනාව, අන්වේ ඥාන, තර්ක ඥාන තියෙනවා. මේ මධ්‍යවට භාවනා කරලා දැනගන්න ඕනේ මෙන්න මෙතෙන්දි මේ වගේ හොල්මනක් එනවා. ඒක එන්නේ මට කකුල් මාට්ටුවක් දාන්නයි මාව වට්ටන්නයි මම එයා කියන බණ අහන්න යන්නේ මම මූල කර්මස්ථානෙ යනවා හැබැයි මේ ආවට තරහක් නැහැ මොකද එතකොට නෙදන්නේ මේ කඩේම පැන්න විභාගේ පාසුණයි කියලා ඒ නිසා ඒක අත්‍යවශ්‍ය විභාගයක් එතන තියෙනවා ඉතින් මට සාධාරණ දෙයක් තියෙනවා මේ නාකියන්ටයි නාකිච්චන්ටයි මේක කරන්න පුළුවන්ද කියලා. මන් දන්නේ කරන්න පුළුවන් නම් මං උන්ට නාකි කියන්නේ. මං කියන්නේ ඒකට ඉලන්දාරි. ඒකට බොහොම මේ රීජුනේෂන් එහෙම නැත්නම් තිරියන් වෙන જાතියක්. එහෙම නැතු මේ පරණ පුරුදු තාලට ඉනේන දේවල්ට කණපින්දම් ගහ ගහ මේ හරසා මෙතනදීදී අර අනවශ්‍ය දේවල් ගැන කේන්දර හොයන්නයි විස්තර හොයන්න යනකොට සෝරි කියලා තේතන හැබැයි මට හොඳට මතක් වෙනවා මම මම භාවනා කරනකොට මම වරද්දාගත්ත හැටි. නිසා මට කිසි කෙනෙක් එක තරහක් යන්නේ මොකද මේක බුදු කියපු ධර්මයක් නෙමෙයි. කාටවත් අයිති දෙයක් නෙවෙයි. නමුත් තේරුණොත් ඔය අපි සියවෙනි රිට්‍රීට් එක කරපු වෙලාවේදී ඒ කට්ටිය කිව්වා ස්වාමීන් වහන්සේ එක රිට්‍රීට් එක එකෙක් ගොඩ යනවනේ අඩු ගානේ. ඇති. අපිට ඕක මහා ලොකෝට යන්න බෑ එකෙක් ගොඩ ගන්නවා නම් ඒ මනුස්සයාට තේරෙනවා නම් අපි ඒක තමයි ආඩම්බරයක් කරනනේ වරදින කට්ටිය ගැන අපි එච්චර පශ්චාත්තාප කරගන්න ඒ නිසා අපි ළඟ වරදින හිතවිලි ගැන කතා කරන්න එපා. වරදින චිත්තක්ෂණ ගැන හඳා කරන්න එපා. චින සම්පatti උපදිච්ච ගැන විතරක් කතා කරන්න. එතකොට කොහොමද නිවන් දැක්කා වගේ. එيش අපි ළඟ තියෙන හරි පැත්ත විතරක්, හරියන පැත්ත විතරක් කතා කරන්න ගත්ත දවසේ මූණ සිරියාවන්ත වෙනවා. හැම වෙලාවෙම සජීවී වෙනවා. නැති පෙරිකම් වැරදිච්ච ගම් පෙරදිච්ච ගම් කතා කරන්න ගත්තොත් අල්ලපු ගෙදෙට්ටත් හුනියම. තමන්ගේ ගෙදෙට ඉතරනේ ළඟ ගෙදෙට්ටත් හුනියම. බුදුහාමුදුරෝ කවදාකවත් මෝන බලන්නේ නැහැ. බුදුහාමුදුරෝ මෝන බලන්නේ හැකි සංඥාවෙන් මේක දිහා බලන අයට. මතක තියාගන්න මෙතෙන්ද එන්නත් මෙතෙන්ද එන්නත් කාම ගුණ අතහැරලා තියෙන්න ඕනේ. කාම සංඥා අතහැරලා තියෙන්න ඕනේ. රූප කර්මස්ථානේ අඳුරගෙන තියෙන්න ඕනේ. රූප කර්මස්ථානේ ගිවන් වෙන තැනට යන්න ඕනේ. එතකොට තමයි රූප සංඥා පිළිබඳ පාඩමට සුදුස්සෙක් වෙන්නේ. ඒ නිසා ආටුවාචාන් වහන්සේලා මතක් කරනවා මේ වැරද්ද කරන්නේ හොඳටම පින් තියෙන යෝගාවචරයෝ. පින් නැත්තම් මෙතෙන් දෙන්න බෑ. අන්නේ ඒ වැරද්ද නැති කරන්න මේ කමට අංශුද්ධ කරන්නේ. එහෙම නැත්නම් මේ බණ කියන්නේ එතෙන්ද යනකොට මේ මුළු ප්‍රජාවෙන් බොහෝම සුළු පිරිසකටයි මේ බණ අදාළ වෙන්නේ. ඔක්කොටම අදාළ වෙන්නේ නැහැ. අනිකුලන්න මේක සුතමේ ඥානයක් වෙනවා. චින්තාමේ ඥානයක් වෙනවා. භාවනා ඥානය ඇති කෙනාට තේරෙනවා මෙවැනි ධර්ම කොටාශයක් බුදුහාමුදුරන්ගේ සවැත්නුර ජීතවනාරාමේ ශ්‍රී මුකෙන් ඇහුවත් මේ ඇහුවත් කිසි වෙනසක් නැහැ ප්‍රයෝජනෙයි පැත්තෙන් බලනකොට. ඒ නිසා මෛත්‍රී බුදුහාමුදුරුවවත් ඕකමයි අහන්න වෙන්නේ. බුදුහාමර වෙන දෙයක් උගන්වන්නේ නැහැ නේ. ලෝක නියම ධර්ම පෙන්වන එකනේ කරන්නේ. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාව ක්ෂණයේ උපරිම හොඳම අවස්ථාව බව දැනගෙන අසුචි අසුචි වශයෙන් අයින් කරලා ගතයුත්ත ගතයුත්ත වශයෙන් වෙන් කර ගන්නට පුළුවන්කම තියෙනවා නම් අපි ඔක්කොටම තියෙන සමාන අවස්ථාවක්. ඒ නිසා ශීල දෙනාටම තමන් පිළිබඳව විශ්වාසයේ ශක්තිය ධෛර්යය ඇති වෙලා ප්‍රහාණය කළ යුත්තේ මේකයි කියන එක අවබෝධයේ පිණිස දවසේ ධර්ම දේශනාවේ වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා ශිරු දිනාටම සැනසීම ප්‍රහාණය කළ යුතු දේ පිළිබඳ වැටහීම පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා